2012 වසරේ 11 වෙනි මාසේ 6 වෙනිදා භාවනා වැඩසටහන මෙවර කටින පූර්ණෝත්සවයත් ලන්වන්ව තිබියදී චීවර මාසයේ පැවැත්වෙන භාවනා වැඩසටහනක් මෙවර කටින පූර්ණෝත්සවයේ පවත්වන්නේ චාමර දසන්ත පින්වත් මැතිතුමන් ඒ වගේම සන්දයා ගුණවර්ධන එම මැතිණිය ඒ වගේම තසන්තාමල් සිලුනි දියණිය ඒ වගේම නවිත්මා තක්සිලුනි දියණිය ආදී සියලු පවුලේ පින්නතුන් පිරිස මේ පින්නතුන්ටත් අපි කාරුණිකව හැකියාවක් තියෙන උදවිය 11 වෙනිදාට ඉරිදට දහවල් දාන පුණ්‍ය කර්මයට සහභාගී වෙන්න කියන කාරණයක් අපි මතක් කර සිටිනවා. අද දිනේත් අපි මේ භාවනා වැඩසටහන පවත්වන්නේ අපේ මෙලව සැනසෙල්ල පිණිස සාංශාරික සැනසෙල්ල පිණිස මෙතෙන්ට පැමිණලා ඉන්න පින්නතුන් ලෝකයත් ඉඳලා බොහෝ දේවල් ජීවිතයේ අත්දැකීම් වශයෙන් ලබලා එක්තරා විදියක වෙහෙස මහන්සියකටපත් වෙලා තියෙනවා ප්‍රායෝගිකව අවබෝධයෙන්ම තමන් ජීවිතේ සැපයි සුඛයි ප්‍රණීතයි ප්‍රසන්නයි කියලා ළඟා කරගත්ත හැම දෙයක්ම යම් ආකාරයකට පෙරලෙනවා නොසිතූ ආකාරයට ජීවිතේ සිද්ධීම් සිදුවෙන නිසා ඒ හැම දෙයක්ම දුක කෙලවර කරලා තියනවා කියලා පේන්න පටන් ගන්නවා ප්‍රඥාවට. හැම දෙයක්ම දුකින් කෙලවර වෙනවා කියලා පෙනුනොත් ප්‍රඥාවන්තයෙකුට ඒ ප්‍රඥාවන්තයා ඒ මාර්ගයේ අධර්මකාමී විදියට ගමන් කරන්නේ නැහැ. කාටවත් අහිතක් අනර්ථයක් ගැටලුවක් ඇති වෙන විදියට ගමන් කරන්නේ නැහැ. ජීවිතයේ සෑම දෙයක්ම දුකට පෙරලෙනවා විනාශයට පෙරලෙනවා කියලා තේරුම් ගත්තොත්. ඒ වගේම අපේ මේ ලබා කරගෙන තියෙන ජීවිතය සහල් වටපිටාව සියල්ල මම ඕ මාගේ කියන වචන දෙකට ලියාපදිංචි කර ගැනීමට පුළුවන් කමක් නැහැ. එසේ යම් ලියාපදිංචියක් අපි ගාව තියෙනවා නම් ඒ සියලු ලියාපදිංචි අවිද්‍යාව නිසා, මෝහාන්ධකාරය නිසා, අනවබෝධය නිසා එහෙම නැත්නම් අඥානකම, මෝඩකම කියලා කියන්න පුළුවන්. ඒ නිසා තමයි මම සහ මගේ කියන කරුණාකාරණා රාශියක් තියෙන්නේ. ලෝකයට අයිති සියලුම දෑ අන් සියලු දේ පමණක් නෙමෙයි තමන්ගේ ශරීරයත් තමන්ගේ සිතටගත් අරමුණොත් මේ ලෝකයට අයිති ඔබ සිතෙන් තැවෙන්නේ දුක් වෙන්නේ සතුට වෙන්නේ ඒ ලෝකයෙන්ම ලබාගත් රූප නිසා ශබ්ද නිසා ගන්ධ නිසා රස නිසා ස්පර්ශ නිසා ආකල්ප නිසා ඒ වගේම මම මගේ ශරීරය හැටියට සලකන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මෙන්න මේ සතර මහා ධර්මතාවය නිසා එහෙමනම් අපි ළඟ තියෙනවා මිත්‍යා සංකල්ප මිත්‍යා දෘෂ්ටි. ඒ මිත්‍යා දෘෂ්ටි මකා දාන්න කෙනෙකුට නීතියකින් පුළුවන් කමක් නැහැ. වචන 10කින් 15කින් පුළුවන් කමක් නැහැ. ක්‍රමානුකූලව ප්‍රඥාව නුවණ තම තමන්ගේ අවදි කර ගැනීම තුලින්ම අපිට හැකියාව ලැබෙනවා මේ සිතේ තියෙන අවිද්‍යාව නැමැති ඝන අන්ධකාරය දුරු කරන්න. අපි අද මාතෘකා කරගන්නේ ක්ලේශයන් හාමත් කිරීම කියන කාරණේ. කෙලෙස් හාමත් කරනවා කියන කාරණේ. අපි වෙනතුන් මේ හාමත කියන වචනේ දන්නව ගොඩක් කලාවට. හාමතේ ඉන්නවා කියලා කියන්නේ බඩිකින්නේ ඉන්න මිනිස්සුයෙකුට අපි කියනවා. හාමතේ තියනවා කියලත් අපි කියනවා කුසගින්නේ තියෙනකොට කොහාමතේ තිබ්බා කියලා කියනවා. එතකොට ඒ තුලින් පුජ්‍යලේ දුබලතාවයටපත් වෙනවා අක්‍රියතාවයටපත් වෙනවා කායිකව මානසිකව වැටෙනවා. දැන් අද අපි පාවිච්චි කරන්නේ අද මාත්‍රකාව කරගන්නේ ක්ලේශයන් හාමත් කිරීම. කෙලෙස් බඩිකින්නේ තියන්නේ කොහොමද? කෙලෙස් පෝෂණය වුණාම ශක්ති සම්පන්න වුණාම තමයි විවිධ හිරිහැර අපිට ජීවිතේ සිද්ධ කරන්නේ. එනිසා කෙලෙසුත් හාමත් කරලා තිබ්බනම් ලෝභ, ද්වේෂ, මෝහ, මාන, මදමාන, iriṣya කියන මේ කියන ධර්මතා කෙලෙසුත් හාමත් කරන්න පුළුවන් නම් ඒවයි නැගී සිටීමක් වෙනවා අඩුයි. එහෙමනම් ඒ හාමත් කරන වැඩපිළිවෙල අපි මුලින්ම තේරුම් අරගෙන ඊළඟට අපි ඒ ලෝකෝත්තර නිර්වාණ දර්ශන සම්පatti පිළිබඳව කතා කිරීමට සූදානම් වෙනවා. යම් කිසි ක්ලේශයක් වැඩෙනවා නම් යම් රූපයක් දැකීම නිසා යම් රූපයක් මෙනෙහි කිරීම නිසා එවැනි දේ දකින්නේ නැතුව ඉන්නත් මෙනෙහි කරන්නේ නැතුව ඉන්නත් වග බලා ගන්න එක අපි කාගෙත් වගකීමට හේතු වෙනවා යම්කිසි කරුණක් මතක් කරගෙන තරහ යනවනම් දුටුවාම තරහ යනවනම් එවැනි දේවල් දැකීමෙන් දුර වෙන්නත් ඒ වගේම එවැනි කාරණා පිළිබඳව සිතීමෙන් දුරවීමත් අපේ හිතේ සංහිඳියාවට ලොකු උපකාරයක් වෙනවා. ඒ වගේම යමක් කතා කරද්දී ශ්‍රවණය කරද්දී Tamanda තරහ කේන්ති යනවනම් එවැනි දේවල් කතා නොකර ඉන්නත් එවැනි දේවල් ශ්‍රවණය නොකර ඉන්නත් අපේ වගකීමක් තියෙනවා. අනේක විද ක්ලේශ වෙන්න පුළුවන්. ඇස ඔස්සේ අනේක අනේක ආකාරයේ කෙලෙස් හොය විදියට උපදින දේවල් තියෙනවා. කන ඔස්සේ අනේක කෙලෙස් උපදින ලක්ෂණ ඇති කරවන්න පුළුවන්. ඇස ඔස්සේ බිය ඇති කරවන්න පුළුවන්ද බැරිද? පුළුවන්. කන ඔස්සේ බියජනක ශබ්ද අසලා බියජනක භාවය ඇති කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ වගේම නාසය ඔස්සේ බේජනක බවක් ඇති වෙනවා. ඒ වගේම ඊතා ප්‍රසන්න ප්‍රියමනාප ගති ලක්ෂණ ආදියත් පහළ වෙනවා. ඒ වගේම දිව ඔස්සේත් එහෙමයි. ශරීරය ඔස්සේත් එහෙමයි. මනස ඔස්සේත් ඒ විදියයි. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය වෙන්නේ ඒවා බහුලව වඩන්න එපා බහුලව සිතන්න එපා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉරියව්ව මාරු කරගන්න ඉරියව් වෙනස් කරාම ඒක මතක නැති වෙන. ඒ කියන්නේ වාඩි වෙලා ඉඳී එක කෙලස් ධර්මයක් එනවනම් පුටුවක ඔබ ඒ පුටුවෙන් නැගිටලා සක්මන් කරන්න වෙන තැනකට යන්න. එතකොට ඒ හිතේ තියෙන අදහස මාරු වෙන ස්වභාවයක් තියෙනවා. සතපීලා ඉද්දී යම්කිසි කෙලෙසයකින් පීඩාවෙන් දොත් ඔබ නැගිටින්න නැගිටලා පොතක් කියවන්න වැඩක් කරන්න. එතකොට ඒක අමතක වෙලා යන ස්වභාවයකුත් තියෙනවා. කෙලෙස් උපදින්නට හේතු සාධක ගොඩාක් තියෙනවා. කෙලෙස් කියලා කියන්නේ මිනිස්සෙක් තුල උපදින පීඩනයක්, ශක්තියක්. එහෙම නැත්නම් තණ්හාවේම ප්‍රභේදන තමයි ඔය කෙලෙස් කියලා කියන්නේ. තණ්හාය ජායති සෝකෝ සෝකයට හේතුව ප්‍රශ්නවලට මේ සෝකය කියලා කිව්වේ ප්‍රශ්න ප්‍රශ්නවලට හේතුව මේ තණ්හාව කියන ගුණය. මේ තණ්හා මහ බලයක්. ශක්තියක්. ඒක අපේ මනස් තුල තියෙන නැගී යන ශාල බලයක්. ඒව තමයි ප්‍රභේද වශයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වශයෙන් අනේකාකාරයෙන් ගෙන යන්නේ හැම තිස්සෙම මේ බලය විකාශනය කිරීමේ ඌමනාවක් තියෙනවා එතකොට ඇස නලියන්න පටන් ගන්නවා කන නලියන්න පටන් ගන්නවා නාසය දිව ශරීරය නලියන්න පටන් ගන්නවා ඉතින් අපිට ඔය බලා ගන්න පුළුවන් පාරට ගියාම හැමෝම මිනිස්සු වේගින් නලියනවා. වේගෙන් නලියනවා. එහාට මෙහාට දුවනවා. දහසක් ඇති මිනිස්සයා ලක්ෂයක් සොයන්නට ලක්ෂයක් ඇති මිනිස්සයා දසලක්ෂයක් සොයන්නට දසලක්ෂයක් ඇති මිනිස්සයා කෝටි ගාණක් හොයන්නට කෝටි ගාණක් ඇති මිනිස්සයා ප්‍රකෝටි ගාණක් හොයන්නට කිසිම කෙනෙක් විවේකී බවක් නැහැ සංසුන් කමක් නැහැ සංයමයක් නැහැ සමහර වෙලාවල් වලට විශාල විශාල තියෙන දේ සම්පත් තියෙන අය සාමාන්‍ය මිනිසුන්ටත් වැඩිය විශාල වශයෙන් කලබලෙන් එහාට මෙහාට දුවගෙන දුවගෙන දුවගෙන යන්නේ තමන්ගේ තියෙන ශක්තියින් වැය කිරීමේ තියෙන තණ්හා බලය විකාශනය කිරීමේ ක්‍රියාවලියක් හැටියට තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට අපි හිතනවා මුකුත්ම නැතුව ඉන්න පිරිසකුත් ඉන්නවනේ මේ ඔහේ නියපුතු හපහපා මේවා එතකොට ඒගොල්ලන්ට තණ්හා බලයක් නැද්ද? ඒගොල්ලන්ට තෘෂ්ණාව තණ්හාව තියෙනවා. ඒ තෘෂ්ණාව තණ්හාව ක්‍රියාත්මක කරවගන්න මෙහෙව ගන්න අධ්‍යාපනය නැහැ. ඒ කියන්නේ දැනුම නැහැ. ඒක නිසායි මිනිස්සු එක තැනකට වෙලා ඉන්නවා. සමහර මිනිස්සුන්ට තියෙන අවශ්‍යතාවල් තියෙන ඕනකම් තියෙනවා. ජීවිතේව ළඟා කරගන්න මේ මිනිස්සු දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසා නියපුතු හපහපා පැත්තකට වෙලා කම්මැලි කමෙන් ඉන්න මිනිස්සුත් ලෝකේ ඉන්නවා. මේ කියන්නේ අපි වැඩ කිරීම හරි නොකිරීම හරි සිද්ධ කරන්න කියන එක නෙමෙයි. යම්කිසි මානසික ලක්ෂණයක ස්වභාවයක් පෙන්වන්න පමණයි මේ උත්සාහ කරන්නේ මිනිස්සු ඒස මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කරන්න ඕන නිවැරදි දර්ශනයෙන් යුක්තව කියන කාරණයයි මේ අපි පැහැදිලි කරන්න උත්සාහවත් වෙන්නේ. ඒකෙන් අපි අදහස් කරලා දුන්නේ පීඩනයක් තියෙනවා ඒ පීඩනේ වැය කරන්න ඕන. කොහොමද මේ පීඩනේ හැදෙන්නේ? පීඩනේ සකසෙන්නේ කොහොමද කියලා. අපි හිතනවා කුඩා ක්ලේශයක් ආ ඒක කුඩානේ කියලා හිතනවා. ඒ වුණාට කුඩා කෙලස් දහස් ගාණක් උදෑසන කාලයේදී ඉඳලා සන්ධ්‍යාව වෙනකන් එකතු වුනහම ඒක විශාල ප්‍රමාණයක් බවට පත් වෙනවා වැහි බිඳු රාශියකින් මහ මහ ගම්මානයක් යට කරනවා වගේ වැඩක් බවට පත් වෙනවා එහෙමනම් නිරන්තරයෙන්ම අපි අපේ ජීවිතය දිහා බලාගෙන මේ සිතුවිලි නිවැරදි ලෙස කල්පනා කරණය කරගත්තේ නැති වුණොත් ඒවා තමන්ගේ සිතේ නොයෙකුත් විදියට පැතිරිලා තමන්ට හානි කරදා තත්වයක් ඇති කරනවා. උදාහරණයක් වශයෙන් අපි දත් මදින්නේ නැහැ කියන එක කරගත්තොත් එහෙම සතියක් විතර ඔබේ දත් ටික නරක් වෙලා යනවා. ඒක අපි හැමදාම පිරිසුදු කරනවා හැමදාම පිරිසුදු වෙනවා. ඒ වගේම මුහුණත් එහෙමයි ශරීරෙත් එහෙමයි. හැමදාම පිරිසුදු කරනවා හැමදාම පිරිසුදු වෙනවා. එහෙමනම් සිතේ යම්කිසි ඒව ඒ පාලනයක් කිරීමක් ඒවා පිරිසුදුකම ඇති නොවෙන්නට හාමත් කිරීමක් වගේ සිතෙත් මේ ක්ලේශ ධර්මයන් පිරිසුදු කිරීම සහ අපිරිසුදු වීමට හේතු සාධක වෙන වටපිටාවල් අඩු කරගන්න එක තමයි විශේෂ తত্ত্বය මේ කෙලෙස් සහ හාමත් කිරීමට උපකාරක වෙන්නේ ප්‍රඥාවෙන් යුක්තව හේතු සාධක පෙන්වන්න ඕනේ. ඒ හේතු සාධක පෙන්වන්න නම් Tamanට දීර්ඝ කාලීනව දුරදක්නා නුවණක් තෙන්නට ඕනේ. එහෙම දුරදක්නා නුවණකින් යුක්තව සිතන කෙනෙකුට තමයි මේ කෙලෙස් දැවීමේ, හාමත් කිරීමේ ඥානයේ හැකියාව ලැබෙන්නේ. දුරදක්නා නුවණක් තෙන්නට ඕනේ. එසේ බලන විට ඕනම කෙනෙකුට ජීවිතයේ තියෙන කෙලවර අවසානය ඒවායේ තියෙන ස්වභාවය මනාව වැටහෙනවත් සමගම තමන්ගේ ජීවිතයේ සංසුන් විය යුතුයි සංහිඳියාවටපත් විය යුතුයි මේ යන ගමන මිරිඟුවක් පසුපස දුවාගෙන යන ගමනකට සමානයි ඒ නිසා මේකේ වේගින් දුවගෙන යන එකේ තේරුමක් නැහැ කියන අදහස එනවා. කියන්නේ කොච්චර වේගෙන් දුවගෙන ගියත් දුවගෙන යන්නේ කොහෙද? මිරිඟුවක් පස්සේ. නොසෑහෙන ජලය සොයා ගන්නට බැරි දෙයක් පස්සේ කියන කාරණේ හිතට ඒත්තු ගන්නන්න ඕන. දැන් අපි හිතමුකෝ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා එක ස්ත්‍රියක් විසින් මේ මුළු ලෝකෙම ඉන්න පුරුෂයෝ තමන්ගේ ස්වාමියා කරගත්තත් ඒ ස්ත්‍රියගේ රාගසිත නැති වෙන්නේ නැහැ. එක පිරිමියෙක් මුළු ලෝකෙම ඉන්න ස්ත්‍රීන් තමන්ගේ භාර්යාව කරගත්තත් රාගසිත නැති වෙන්නේ නැහැ. ඉතින් එවැනි දේවල් කියලා දුන්නාම හිතට මොකද වෙන්නේ? හිත රාගසිත දුරු කරනවා. ඊට පස්සේ ද්වේෂසිත කියන එක මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු ඝාතනය කරලා දැම්මම ද්වේෂසිත නැති වෙනවද? නැති වෙන්නේ නැහැ. මුළු ලෝකෙම අයිති කරගන්නවා තමන් හිතන්නකො මේ මුළු ලෝකෙම ඕනම දෙයක් තමන්ට ඕන වෙලාවක කරන්න පුළුවන්. ඔබට තමයි මේ මුළු ලෝකෙම අයිති කියලා. බලන්න ලෝභ හිත නැති වුණාද කියලා බලන්න. නැති වෙන්නේ එහෙමනම් පෙන්වන්න ඕන මේ රාගය කියන්නේ, ద్వේෂය කියන්නේ, ලෝභය කියන්නේ, මෝහය කියලා කියන්නේ මිරිඟුවක් නෙමෙයිද? මිරිඟුව කියලා කියන්නේ කවදාවත් ඒක පස්සේ දුවල සෑහීමටපත් වෙන්නත් බෑ, ජලය ළඟා කරගන්නත් බෑ, කෙලවරක් සොයාගන්නත් බෑ. ඒකයි මිරිඟුවෙන් උපමා කරන්නේ. ඒ වගේම මේ තියෙන කෙලෙස් වල පස්සෙත් දුවගෙන ගියාට කෙලෙස් සංසිඳව ගන්න බෑ. ඒ කියන්නේ ජලය හොයාගන්න බෑ. පිපාසය සංසිඳුව ගන්න බෑනේ. ඒ නිසා කෙලෙස් සංසිඳුව ගන්න බෑ. ජලය හමු වෙන්නේ නැහැ. කෙලවරක් හමු වෙන්නේ නැහැ. අවසානයක් හමු වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ඒක පස්සේ දුවගෙන යන අර මුව සත්තු මිය යනවා. ඒක නෙමේද ඇත්තටම මේ සමාජයේ ලෝකේ මේ වෙනකොට මේ සිද්ධ වෙන්නේ මිනිස් සමාජය තුළ. ඒක තමයි වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උපමා කළා මේ පුහුදුම් සත්වයා දුරගෙන යනවා මිරිඟුව පස්සේ. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ කිසි වෙලාවක අපි ගෙවල් දොරවල් හදන්න එපා, පිරිසුදුව ඉන්න එපා, ලස්සනට ඉන්න එපා. එහෙම කතාවක් නැහැ. අනිවාර්යෙන් මිනිස්සෙක් හැටියට තමන්ගේ කුසලතාවයන් අනුව රස්සාවල් කරන්න ඕන, රැකියාවල් කරන්න ඕන, යුතුයකම් ඉෂ්ට කරන්න ඕන, නිවෙස් කිවල් දොරවල් ඉතාම ලස්සනට පිරිසුදුව තියාගන්න ඕන, ඉතාම මිනිස්සෙක් ප්‍රසන්නව අනින්න පළඳින්න ඕන කතා බහ කරන්න ඕන ප්‍රසන්නව පෙනී හිටින්න ඕන මේ දේවල් කරන්න. මම මේදී විශේෂයෙන් පින්නතුන්ගේ හිත කලකිරවන තනක් නෙමෙයි. මේ ජීවිතේ කුණු වෙනවා ගඳ ගහනවා කියලා කලකිරීම සිත ඉස්මතු කරලා ඔබේ ප්‍රසන්න ඔබ ඇලෙන සිත් ඔබ ප්‍රසන්නව ඇලි ඇලි හිටපු දේවල් ඊටාම පිළිකුල් සහගතව පහලට හෙරන කෙනෙක් නෙමෙයි මම. තාම පැහැදිලිව මම පෙන්වන්නේ මොනියම් දෘෂ්ටියකට පැමිණියත් ඒ හැම දෙයක්ම දෘෂ්ටියක්. ඒ කියන්නේ ප්‍රියයි මනාපයයි කියලා ඇලෙන්න ගියත් ඒක දෘෂ්ටියක්. අප්‍රියයි අමනාපයි පිළිකුල් මට පෙන්වන්න බෑ කියලා தත්වෙට කෙනෙක් පැමිණියත් ඒකත් දෘෂ්ටියක්. අපි මේ චිත්ත ස්වභාවය ගැන තේරුම් අරගෙන ජීවිත අවබෝධය කරගන්නවා මිසක් පින්නතුන්ට මේ පිළිකුල් සහගත හැඟීමක් පින්නතුන්ගේ ජීවිතවල පදනම් කළා අර සුඛ වේදනාවෙන් විඳපු ජීවිතේ දුක් වේදනාවට ඇද දාන්නේ නැහැ. හැබැයි ওই දුක් වේදනාවට ඇද දානවට වැඩිය හොඳයි මිනිස්සෙක් සුඛ වේදනාවෙන් ජීවත් වුණා නම්. ඉතින් බුදුදහමට යම් දවසක යම් තැනකදී වැරදුණු තැන තමයි මේ සුඛ වේදනාවෙන් ජීවත් වෙන මිනිස්සු දුක් වේදනාවට ඇද දාන වැඩපිළිවෙලකටපත් වෙනවා. ඒ නිසා තමයි අද ඒ தત્ත්වයේ තියෙන්නේ. ඒ නිසා අපි ක්‍රියා කරනවා මෙතන ඉඳලා මේ සුඛ දුක්ඛ උපේක්ෂා කියන වේදනාත්‍රයට එන්න නෙමේ ඒ වේදනාත්‍රයෙන් නිදහස් කරන්නයි අපි ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා පින්නතුනේ හිතේ තියෙන හැඟීම් වෙනස් කරන්න නෙමේ තියෙන්නේ සිත තේරුම් ගන්න සිත අත්හරින්නයි ඔබට තියෙන්නේ. ඉතින් සිත අත්හැරීමේට ක්‍රමවේදයක් ඔබ හොයනවා ඇති. ඒ ක්‍රමවේදය තමයි මේ සිත පෝෂණය වෙන. එහෙමත් නැත්නම් උපාදානස්කන්ධයක් වන. එහෙම නැත්නම් මේ හිත ජීවත් කරන දෙය හාමත් කරවන්නයි මේ ලැහැත්තේ. කොහොමද හිත ජීවත් වෙන්නේ? කුමන හරි පදනමකට දෘෂ්ටියකට පැමිණියොත් අන්න එතනින් සිත ජීවත් කරන වේගය සිත ජීවත් කරන ලක්ෂණය පහළ වෙනවා ඒ පහළ වීමෙන් තමයි සිත ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. එනිසා අපි හැමදෙනාම ටික වෙලාවක් තමන්ගේ ජීවිතයේ මේ ත්‍රිවේදනාව තුල තිබෙන යථාර්ථය පිළිබඳව මනාව තේරුම් අරගෙන මේ වේදනාත්‍රයේ ඉක්මවා යම් සද්ධර්මයක් අපි ළඟ පහල කරගන්නේ කෙසේද යන්න පිළිබඳව මාත්‍රිකාව සිතටදී කින් සච්ච ගවේසි කියන පරේෂණය කරන්න සූදානම් වෙමු කටයුතු කරමු ටික වෙලාවක් ස්වාමින් වහන්සේ දේශනා කරන ධර්ම කරුණොත් රැගෙන ඔබේ ධර්ම පරිශ්‍රණයට යන්න කුමක්ද ජීවිතය ඉක්ම වූ ජීවිතය පවත්වන්නට පුළුවන් ඒ ලෝකෝත්තර වූ සුඛ දුක්ඛ උපේක්ෂා නැති වූ ඒ අමා මහ නිවන කොයි ආකාරයේද කියන පරිශ්‍රණය කරන්න ඒ වගේම තමන්ගේ ජීවිතයේ මෙතෙක් කල් විඳපු සුඛ දුක්ඛ උපේක්ෂාවල කෙලවර බලන්න ඔබ ආස කරන ප්‍රාර්ථනා කරන ඔබේ හිතේ හැඟීම් වශයෙන් බලාපොරොත්තු වශයෙන් තියෙන ඒ කෙලෙස් වල කෙලවර කොතනද බලන්න මටත් මොකද්ද මේ සිතත් එක්ක මේ සිතට අනුගතව ජීවත් වීමෙන් සිද්ධ වෙන්නේ කියලා බලන්න මා විසින් ගත යුතු මාර්ගය සහ අනුගමනය කළ යුතු ක්‍රමවේදය කුමක්ද යන්න පිළිබඳව විදසුන් වඩන සුළු කාලයක් කරගන්න මේ විනාඩි 5ක කාලය හැමදෙනාම නිහඬව ධර්ම මනසිකාරයේ යෙදෙන්න ධර්මය ගැන හිතන්න ජීවිතය ගැන හිතන්න හොඳයි සාදු සාදු මේ වැඩසටහන තවත් එක් දේශනයක් ඇටියට අහන්න නැතුව තමන්ගෙම කාරණයක් පෞද්ගලික කාරණයක් කියන අදහස ඇති කරගන්න. ඇති කරගෙන මෙතන මම පිරිසක් මැද ඉන්නවා නෙමේ මම මේ තනියෙන් කරන වැඩපිළිවෙලක්. මම මේ අහගෙන ඉන්න වැඩපිළිවෙලක් නෙමෙයි. මම තනිවම මගේ ආත්ම ගවේෂණය කරන මොහොත සා මට වැදගත් වෙන්නේ මා තුලින් උපදින පිළිතුරු. ස්වාමින් වහන්සේට වැදගත් වෙන්නේ නැහැ සමූහයක් හැටියට එකතු වෙලා ලබා දෙන පිළිතුරු. ඒ වගේම පොත්වල දාර්ශනිකයෝ කියාපු පිළිතුරු වැදගත් වෙන්නේ නැත. වැදගත් වෙන පිළිතුර තමයි ඔබේම ආත්මීය පිළිතුරක් වීම ඔබේම එය පිළිතුරක් වීම ඒ නිසා ඔබ සමග ඔබ තනිව ඔබේ සංවේදීතා එක්ක සමග මේ ධර්ම ගමන ශ්‍රවණය කරන්න ඒ වගේම මෙනෙහි කරවන්න පිළිතුරු සොයාගන්න හැමෝම හිතන්න තමන් තනි තනිය කියලා ඒක තමයි වැදගත් නිකං ධර්මයේ ඇසූ පමණින් අවබෝධ වන්නේ නැත. මෙනෙහි කර පමණින්ද අවබෝධ වන්නේ නැත. මනාදේ ශ්‍රවණය කිරීමත් මනාවය වටහා ගැනීමත් මනාවේ පිළිබඳව විමසුන් බුද්ධියක් ඥානයක් ඇති කර ගැනීමක් තමයි ධර්ම අවබෝධයට හේතුව. ඔබ ඇස්සරල බලනකොට නිවසට පැනපු හොරෙක් ඉන්නවා නම් එයා පැනලා යනවා. ලයිට් දානකොට පැනලා යනවා. ඒ කියන්නේ අවදි වුණා ගේ හිමිය කියලා දැනගෙන පැනලා යනවා. ඒ වගේ ඔබේ අවිද්‍යාව නැමැති සොරා ඔබ ළඟින් පැනලා යාවේ ඔබ අවදි වෙනකොට. ඔබ නැනවත් වෙනකොට. ඔබ සක්‍රිය වෙනකොට. ඔබ විමර්ශන බුද්ධිය වෙනකොට. හැබැයි මේ අවිද්‍යාව තමන් මිතුරෙක් හැටියට සලකගත්තොත් හ්ම් අවිද්‍යාව මිතුරෙක් හැටියට සලකගත්තොත් එයාට එයා ටිකක් ගලවන්න අමාරුයි. මොකද එයා රැවටිලා ඉවරයි අවිද්‍යාව මිතුරෙක් හැටියට. තමන්ගේ කෙලෙස් කියලා කියන්නේ මිතුරෙක් හැටියට බාරගත්තොත් එයා ඒ කෙලෙස් වලින් ගලවන්න අමාරුයි. තමන්ගේ සිත කියන්නේ මිතුරෙක් කියලා ගත්තොත් එයා ඒ සිතෙන් ගලවන්න අමාරුයි. දැන් අපි උදාහරණයක් වශයෙන් ගමු. හොඳ අම්මලා තාත්තලා ඉන්නෝ වැරදි සමාජයකට වැරදි යාළුවෙක් එහෙම තමන්ගේ පුතාට හසු වුණාට පස්සේ දුවට හසු වුණාට පස්සේ අම්මා තාත්තා කියනවා ඔය ළමයා එච්චර හොඳ කෙනෙක් නෙමෙයි. ඔය ළමයා හරි හිතුවක්කාර, දරදඬු, ඒ වගේම නොහික්මුණු ක්‍රියා කරන මේ නරක ළමයේ කියලා කියනවා. නමුත් අර ඥානවන්ත දරුවෙක් නම් ඒක තේරුම් ගැනීමේ හැකියාව තිබුණා නම් ඒ ළමයාගේ මෙවැනි නොහික්මුණුකම් තියෙනවයි කියන ගුණය එන්නේ මොකද කරන්නේ ළමයා ඒ ආශ්‍රයෙන් වෙන් වෙනවා හැබැයි සමහර දරුවෝ ඉන්නවා අම්මලා තාත්තලා අර විදිහට කොච්චර කිව්වත් ඔය ළමයා ආශ්‍රය කරන්න එපා කියලා හොරෙන් හොරෙන් හොරෙන් හොරෙන් හරි අර ළමයා ආශ්‍රය මිශ්‍රය කරලා ඒ ළමයාත් එක්ක කඩේ වැටිලා ජීවිතේට විනාශයක් නැති කරගන්න ළමයි නැද්ද ඉන්නවා ඒ වගේ තමයි පිරිනතුනේ මේ සමාජයේ කෙලෙස් සිත මිත්‍යා දෘෂ්ටිය මිත්‍රයෙක් වශයෙන් සලකනවා. සලකලා ඔහුත් එක්ක ආශ්‍රය නිශ්‍රය කරනවා, බැඳෙනවා, විශ්වාස කරනවා ඊළඟට ඒ හේතුවෙන්ම Tamanට හානියක් සිද්ධ වෙනවා. ගැටලු ඇති වෙනවා ප්‍රශ්න ඇති වෙනවා ඒ නිසා තමන්ගේ හිත කියන්නේ බොහෝම විමසුම් බුද්ධියෙන් ආශ්‍රය නිශ්‍රය කළ යුතු මිත්‍රයෙක් ඔබ හිතන්න මුලින්ම සතුරෙක් කියලා. සතුරෙක් කියලා අපි විශ්වාස කරලා ආශ්‍රය කරන්න ගියොත් එහෙම අපි නිතරම ඉන්නේ මෙයාගෙන් මට හානියක් වෙයි. මෙයාගෙන් මට හානියක් වෙයි. මෙයාගෙන් මට කොයි වෙලාවෙ හානියක් වෙයිද දන්නේ නැහැ කියලා පරිස්සමෙන් ඉන්නවා. අන්න ඒ වගේ තමන්ගේ සිත, තමන්ගේ හැඟීම්, තමන්ගේ චින්තනය නිරන්තරයෙන්ම විමසුම් බුද්ධියෙන් බැලිය යුතු සතුරෙක් හැටියට දකින්න. කොටියෙක් හැටියට දකින්නකෝ. කියන්නේ කකුල් හතරක කොටියෙක් සිංහෙක් වලහෙක් වගේ සතෙක් එක්ක වාසය කරද්දී බොහොම පරිස්සමෙන් ඉන්නන කොයි වෙලාවෙ මේ සතා ඇඟට පැනලා කාවෙන්න දන්නේ නැහැ. විමසුම් බුද්ධියෙන් ඉන්න නුවණින් ඉන්න ඒ වගේ තමන්ගේ සිතත් එක්ක විමසුම් බුද්ධියෙන් ඉන්න කොයි වෙලාවෙ මේ සිත මට හානියක් කරයි දන්නේ නැහැ කියලා. ඒතොර කෙලෙස් කියලා කියන්නේ දෘෂ්ටි සහගත ස්වභාවයක්. දෘෂ්ටි සහගත ස්වභාවයක් තමයි කෙලෙස් කියලා කියන්නේ. ඒ කෙලෙස් වර්ධනය වෙන්නට හේතුව තමයි අවිද්‍යාව නොදැනුවත්කම කෙලෙස් හටගන්නේ නැහැ දැනුවත් භාවය හටගත්තාට පස්සේ කෙලෙස් හටගන්නේ නැහැ උදාහරණයක් වශයෙන් අපි ඔකට ගමු බය බය කියන්නේ ක්ලේශයක් ඒක ගෝවි මහතෙක් දිනක් උදෑසනින්ම Tamanට එළුවෙක්ව අවශ්‍යයි කියලා ගෙනියන්න උදෑසනින්ම නැගිටලා ගිහිල්ලා එළුවේ බැඳලා ඉන්න ඕන කියලා කණුවක බැඳලා ආවා එළුවෙක් කියලා හිතාගෙන උදේ ගිහිල්ලා බැලුවාම මේ ගමරාල බැඳලා ඉඳලා තියෙන කණුවේ එළුවෙක් නෙමෙයි කොටියේ පැහැදිලි නේද එළුවෙක් නෙමෙයි කොටියේ දැන් මෙයාට දැක්මක් ඇති වුණා නම් එහෙම කොටියෙක් කියලා පුදුමාකාර බයක් හට ගන්නවා. නමුත් කොටියෙක් කියලා මෙයා දැක්කේ නැති නිසා කිසිම බයක් ඇති ගැනීමක් නැතුව බොහොම හීලැලසා අර කොටියගේ බෙල්ලෙන් අල්ලලා කොන්ද අත ගාලා අනේ මේ මේ බැඳලා තියලා ආවා මේලුවා කියලා හිතලා අන්න ඒ වගේ ජීවිතේ අපි ලබා දෙන දෘෂ්ටියට අනුවයි මේ දේ අපිට දැනෙන්නේ කියලා දැන් ওই කතාවෙන් තේරුම් ගන්නකෝ. එයාට කොටියක් කියලා දෘෂ්ටි ආවද? ආවේ නැහැ. දැක්ම ආවේ නැහැ. ඒ නිසා මොකද්ද හටගත්තේ නැත්තේ? බය හටගත්තේ නැහැ. ඕන්න ප්‍රශ්නේ. ඕක තමයි කෙලස් තවනවා කියලා කියන්නේ. ඉතින් ඊට පස්සේ එහෙම ගැටලුවක් ඇති වුණේ නැහැ. ඒ වගේම තමයි ජීවිතේ යම් යම් ආකාරයකට අපි තමා දෙන ආකල්පමය ස්වરૂපය අනුව තමයි අපිට ඒ ආශ්‍රිතව වටිනාකම් අනුව තමයි ඒ ආශ්‍රිතව අපිට අගයක් දැනෙන්න පටන් ගන්නෙ. හ්ම් ඒ වගේ අගයක් දැනෙන්න පටන් ගන්න. දැන් උදාහරණයක් වශයෙන් ඔය බෝතල් යකඩ කෑලි එකතු කරගෙන යන මිනිස්සුયો ඉන්නවා. දැන් අපිත් යනෝ පාරේ. අපිත් දකින්නෝ පාර දෙපැත්තේ තියෙන යකඩ කෑලි දකින්නෝ බෝතල් දකින්නෝ අපිට කිසිම වටිනාකමක් හැඟෙනවද ඒවයි? නැහැ. හේතුව අපි ඒව එකතු කරන කෙනෙක් නෙමෙයි. නමුත් ඒව එකතු කරන කෙනෙක් කොතනින් යනවා? එයාට මොකද හිතෙන්නේ? එයාට ඒක වටිනාකමක් තේරෙනවා. එයා ඒ කම්බි කෑල්ල, ඒ බෝතල් ටික බොහොම හොඳට පිරිසුදු කරලා මේව කරලා තමන්ගේ බක්කේ දාගෙන යනවා. ඒ වගේත් මේ ලෝකයේ ලෝභ දේශ මොහ රැස් කරන මිනිසෙක් වුණොත් බෝතල්කාරයෙක් වගේ වෙනවා. බෝතල්කාරයත් එකතු කරගෙන යනවා යකඩ කෑලි බෝතල්. ඉතින් අර කෙලෙස් වලට අගයක් දුන්නාට පස්සේ මොකද වෙන්නේ? අර කෙලෙස් එකතු කරන්න පටන් ගන්නවා. ඒ කෙලෙස් වලට සෑහෙන වටිනාකමක් දීලා ඒ කෙලෙස් වෙනුවෙන් සෑහෙන කැපවීමක් කළා ඒ කෙලෙස් ළඟා කරගන්න බලනවා රස තෘෂ්ණාව වෙනුවෙන් රූප තෘෂ්ණාව වෙනුවෙන් ශබ්ද තෘෂ්ණාව වෙනුවෙන් ගන්ධ තෘෂ්ණාව වෙනුවෙන් ශරීර ස්පර්ශ තෘෂ්ණාව වෙනුවෙන් ඒ වගේම මනෝ මනසේ ඇතිවන තෘෂ්ණාව වෙනුවෙන් කියන මේ ඉන්ද්‍රයන් සාය පිනවීමේ ක්‍රියාවලියටපත් වෙනවා. ඒ කියන්නේ අවශ්‍යතාවයන් නිර්මාණය වෙනකොට තමන්ගේ මනස තුල ඊට අනුගතව ඒවයි වටිනාකමක් තේරිලා ඒ දේවල් ලබන්න පටන් අරගෙන යනවා. දැන් ඊළඟට ඒක හානි වෙනකොට අනිත් පැත්තෙන් මේ වෙනවා. දැන් අපි හිතමු දේශපාලනය කරන කෙනෙක් කියලා. එයාට වටිනාම දෙයක් මොකද්ද? ජනප්‍රියතාවය ජනප්‍රියතාවය වැදගත්ම කාරණයක්. එතකොට මොකද වෙන්නේ ජනප්‍රියතාවය එයා සොයාගෙන යනවා. යම්කිසි කෙනෙක් ඔහුගේ ජනප්‍රියතාවය නැති කළොත් මොකද වෙන්නේ? එයාට කේන්ති යනවා මගේ ජනප්‍රියතාවය මගේ නම කැලල් කළා කියලා මිනිසෙක් ඕනනම් ඝාතනය කරන්න පුළුවන්. නැති කරන්න පුළුවන්. එහෙමනම් මේ ජීවිතේ මනෝලෝකයක් මේ මනස ඇතිවන සෑම දෙයක්ම මනෝලෝකයක් කියලා මනාව තේරුම් අර ගැනීමම අපිට මේ මනසෙන් නිදහස් වීමට උපකාරක වෙනවා. මනසෙන් නිදහස් වීමට උපකාරක වෙනවා. කියන්නේ මවාගත් චිත්‍ර ගොඩක් තියෙන්නේ මේවා බුදු කෙනෙකුට පේන්නේ පිස්සන් කොටුවක ඉන්න පිස්සු කරන වැඩ හා සමානවම තමයි පේන්නේ මේ සාමාන්‍ය පුහුදුන් ලෝකයාගේ වැඩ. දැන් පිස්සන් කොටුවට ගියාම අපිට නිකන් බිත්ති කුරුටු කගා ඉන්න, ඔළුව කහ කහා ඉන්න, විවිධ වැඩ කරන මිනිස්සු හම්බ වෙනවානේ. ඒ වගේ අපිවත් පේනවා ඇති. අපි කරන කියන දේවල් දිහා බලනකොට ලෞතර බුදු කෙනෙකුට හැබැයි ලෝතර බුදු කෙනෙකුත් ආහාර පාන භුක්ති විඳිනවා, හොඳ ආවාසික වැඩ ඉන්නවා. උන්වහන්සේටත් හොඳ ජනප්‍රියතාවයක් ප්‍රසිද්ධියක් තියෙනවා. ඒ වගේම උන්වහන්සේත් බොහෝ ආරාම පිළිගන්නවා, බාර ගන්නවා. ඒවා සකසන්න සාදන්න උපදෙස් ලබා දෙනවා. ඉතින් එතකොට ඒත් අපි වගේනේ පිටින් බැලුවාම. නමුත් නෑ. මනසින් ගොඩක් දුර ඒ නිසා තමයි බුදුහාමුදුරු දේශනා කරේ අල්ලේ තුවාලයක් නැත්තම් විස ඕනෑ තරම් දුරගෙන යන්න පුළුවන්. ඒ නිසා දෘෂ්ටිය, චේතනාව සහ දැක්ම නිවැරදි කර ගැනීමයි මෙතෙන්දී අපි පැහැදිලි කරන්නේ. එහෙම නැතුව හුදෙක් භෞතික ක්‍රියාකාරකම් වෙනස් කරගන්න හැම නෙමෙයි. භෞතික ක්‍රියාකාරකම් වෙනස් කරගන්න නෙමෙයි. ඔබ මනසින් සියල්ල අතහරින්න ඕනේ. සියල්ලම අතහරින්න ඕනේ. ඒ අතහැරීම පින්නතුනේ කරන විදිය වෙනස් කියන එක අපි හැමදාම කියනවා. ඔබ විසින් කරන ලබන අතහැරීමක් වෙන්නට බෑ ඒ අතහැරීම. ඒ අතහැරීම ඔබ විසින් නොවෙන්නට ඕනේ අතහැරීම කරන්නේ. එතකොට කියන්න පුළුවන් හාමුදුරුවනේ අපිට ලැටින් වගේව තේරෙන්නේ නැහැ කියලා. නේද? සමහරලා නේවනම් ටිකක් අපිට මේ මේ අන්ධ භූතයි වගේ තේරෙනවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ එකපාරට වැටහින්නේ මොකද්ද කිව්ව කතාවනේ. අපි දන්නේ මා විශ්ින් කරන අතහැරීමක් නේද අපි දන්නේ. නේ? මා විශ්ින් කරන අතහැරීමක් දන්නේ. ඉතින් මම කිව්වහම මේ අතහැරීම ඔබ විසින් නොවෙන්න ඕන කියලා ඒක ටිකක් තේරෙන්නේ නැහැ හාමුදුරනේ කියලා අපිට බයින්නෝ ඊළඟට ඔන්න තේරෙන්නේ නැති එක එක අපබ්‍රංශ කියනවා කියලා. දැන් අපබ්‍රංශයේ නෙමෙයි එතන තියෙන්නේ මම කිව්වේ ඒක බොහොම ගැඹුරක් කිව්වේ. ඒක නොතේරෙනකොට මම මොනව කරන්නේ? ඒකට හේතුව ඒ ඒ ප්‍රදේශයට ගිහිල්ලා නැහනේ. නේ දැන් එක්කෙනෙක් යම් රටකට ගිහිල්ලා එනවා. ගිහිල්ලා එයා ඇවිල්ලා බොහෝම පහසුවෙන් ලේසියෙන් ඒ රටේ තියෙන නිර්මාණ ගැන දේවල් රට ගැන කියනවා. ඉතින් අනිත් කෙනාට තේරෙන්නේ නැහැ. ඒ තේරුම් නැතිුණයි කියලා. ඒකයි මහලක් තියෙනවයි නැහැ. ඒ නිසා ඔබට නොතේරෙන හැම දෙයක්ම අසත්‍යයක් නෙමෙයි, බොරුවක් නෙමෙයි, හිස්තයක් නෙමෙයි. ඔබත් ඒ රටට ගිහිල්ලා බලන්න. ඒ කියන්නේ ඒ කාරණේට සමවැදිලා බලන්න. එතකොට ඔබට තේරෙයි. දැන් මම පැහැදිලි කරන්න මේ උත්සාහ කරන්න ඔබ විසින් කරනු ලබන අතහැරීම් නිවනට උපකාරක වෙන්නේ නැහැ. ඔබ විසින් කරනු ලබන අතහැරීම් නිවනට උපකාරක වෙන්නේ නැහැ. ඒවා උපකාරක වෙන්නේ ගැටීමට. මමත්වයට. මම විසින් අතහරින ලදි කියලා සඳහන් කරන්න බෑ. මම විසින් අතහරින්නට බෑ. ඒ නිසා තමයි මේ මමත්වයෙන් තොරව අතහැරීම කියන එක සිද්ධ වෙන්න ඉඩ හරිනවා. අතහැරීම කියලා කියන්නේ මමත්වය වැඩිවීමට හේතුවක්, අල්ලා ගැනීම කියලා කියන්නේ මමත්වය වැඩිවීමට හේතුවක්. එහෙමත් නැත්නම් ওই දෙකම නොකොට නිකන් ඉඳීම කියලා කියන්නේ මමත්වයට හේතුවක්. එහෙමත් නැත්නම් වෙනාන් කාර්යයක් ඕකට යොදවා ගන්නවා කියලා කියන්නේ මමත්වයට හේතුවක්. මම යොදවාගෙන යම් දෙයක් කරයිද සිතයිද කියයිද එතන මමත්වයේ ජීවත් වෙනවා ආමයි. මොනියම් ක්‍රියාවලියක් කළත් වැඩක් වෙන්නේ සසරින් නිදහස් වෙන්න බෑ මමත්වය යොදවාගෙන මමත්වයේ තියාගෙන නෙමෙයි මම මෙතන විශේෂ පදයක් යදනවා හොඳ විමසුන් නුවණින් බලන්න යොදවාගෙන මමත්වය යොදවාගෙන මමත්වය පෙරටු කරගෙන යනවා. ඔබට අර ගැමි ලස්සන වචනයක් තියෙනවා. මොකක්ද දන්නවද? හොරාගේ අම්මගෙන් සාත්‍රානවා. ඒ කියන්නේ මමත්වයේ යොදවාගෙන මේ දේ කළාට වැඩක් වෙන්නේ නැහැ. හොරාගේ අම්මගෙන් සාත්‍රය අහලා වැඩක් වෙන්නේ නැහැ. ඇත්ත කියන්නේ නැහැ. එහෙමනම් නිවන් දකින්නත් බෑ. මමත්වයේ යොදවාගෙන කරන වැඩපිළිවෙලකින්. මමත්වයේ යොදවාගෙන කරන වැඩපිළිවෙලකින් නිවන් දකින්න බෑ. ඒ නිසා මමත්වයෙන් තොර වූ වැඩපිළිවෙලකට අපි අනුගත වෙන්නට ඕනේ. ඒකාත්මික වෙන්නට ඕනේ. එතකොට එතෙන්ට යෙදෙන්නේ කවුද? එතෙන්ට යෙදෙන්නේ මමත්වය නෙමෙයි. සාමාන්‍ය මිනිසුන් ඕනම කෙනෙක් දන්නේ මමත්වයේ යොදවාගෙන කරන වැඩපිළිවෙලක් ගැන පමණයි. එහෙම නැතුව මමත්වයෙන් තොරව කරන වැඩපිළිවෙලක් ගැන දන්නේ නැහැ. ක්‍රියාවක් පමණක් සිත නිරෝධ කරගත්ත වැඩපිළිවෙලක් දන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේලාගේ තියෙන ක්‍රියාදාමයක්. උන්වහන්සේලාගේ ඇස හරියට කැඩපතක් වගේ. උන්වහන්සේලාගේ මනස නෙළුම් පතක් වගේ. මොකක්ද ඒකේ තේරුම? දැන් බලන්න කැඩපතේ ඇවිල්ලා ලක්ෂ ගාණක් මූණ බලාගෙන යනවා. දැන් අපි හිතමුකෝ ගුවන් තොටුපළවල් වල විශාල වීදුරු සවි කරලා තියෙනනේ තැන් තැන් වල. ලක්ෂ ගාණක් යනවා මේ මූණ බලාගෙන යනවා. එක රූපයක්වත් කණ්ණාඩි ඇල්ලලා තියනවද? නැති නිසායි කැඩපතක් වගේ කියලා කියන්නේ. ඊළඟට නෙළුම් කොලේ වෝ විශාල වැහි වහිනකොට මහා වැහි බිඳු මේකට වැටෙනවා. කොච්චර වැහි බිඳු වැටුණත් රැඳෙන්නේ නැහැ කිසි දෙයක් ඒව පෙරලිලා යනවා. ඉතින් පිරිසිදු හිතක් දැන් ඔබේ හිත කැඩපතක් වගේද නෙළුම් පතක් වගේද එහෙම නැත්නම් ගෝනි පඩංගුවක් වගේද ඈ ගෝනි බඩංගුවක් වගේ නේද? ඒ කියන්නේ උරා ගන්නවා. ඕනම අපිරිසුදු ජල ගොඩකට ගිනින් දැම්මහම අපිරිසුදු ජලය උරා ගන්නවා. පිරිසුදු ජල ගොඩකට ගිනින් දැම්මොත් පිරිසුදු ජලය උරා ගන්නවා. ඉතින් හැම දෙයක්ම උරා ගන්න ගෝනි පඩංගුවක් වගේ මනසක් තමයි තියෙන්නේ. ඉතින් ওই ගෝනි පඩංගුව මාරු කරලා නෙළුම් පතක් වගේ කැඩපතක් වගේ හදාගන්න. ඉතින් එහෙම කරන්න හොඳයිද හාමුදුරුවනේ අපි එතකොට අත්හරිනව නෑ නෑ භෞතික වශයෙන් ඔබ දරුවන්ට තියෙන යුතුයකම බිරිඳට තියෙන යුතුයකම ඒ දේවල් කිසිම දෙයක් අතහරින්න උවමනාවක් නෑ ශාරීරික වශයෙන් ඔබ ගන්න ආහාර වේලේ වෙනස් කරන්න උවමනාවක් නැහැ. ඔබ ඉන්න ඇඳ මෙට්ටේ ඉඩම කඩම වෙනස් කරන්න ඕනේ නැහැ. මේ කතා කරන්නේ අපි මානසික දර්ශනයක් ගැන දර්ශනයක් ගැන කතා කරන්න මනසින් ඒකට වෙන වැඩපිළිවෙලක් ගැනයි අපි මේ කතා කරන්නේ. එතකොට අපි මේ හැම දෙයක්ම අත්හරින්න ඕනේ ඇයි? හැබැයි අත්හරිනවා කිව්වහම බර ඔබ මෙතෙක් කාලයක් අත්හරින ක්‍රමේ නෙමෙයි මේ අනදහාමුදුරුව නම් කියන්නේ කියලා නිතරම මතක් කරගන්නවා. මම මේ අත්හැරීම කියන වචනේ පාවිච්චි කරනවා. නමුත් මතක තියාගන්න ඔබ අර හේතු සාධක පෙන්වලා ගැටෙන සුළු අතහැරීම නම් නෙමෙයි මේ කතා කරන්නේ අතහැරීමයි අල්ලා ගැනීමයි දෙකම අතහරින විශිෂ්ට අතහැරීම ගැන මේ කතා කරන්නේ පුජ්‍යලත්වයෙන් තොරව අතහරින කතාව. ඇයි අපි අතහරින්න ඕනේ? ඇත්තෙම අතහරින්න දෙයක් නැහැ මෙතන. අපි ළඟ තියෙන අවබෝධය හරියට ගොඩ නැගුණොත් අතහරින්න දෙයක් නැහැ. අතහරින දෙයක් නෑ. උදාහරණයක් ගන්නම්කො තවත් සරල එකක්. ටිකට් පත් තියෙනවනේ සාමාන්‍ය නොතරයි ටිකට් ඔය හැම කෙනෙක් වගේම ඉඳලා හිටලා හරි අරන් ඇතිනේ. තියෙනවා. ඔබ ඒකේ අංක ටික බලලා ඉවර වෙනකම් ඔය නොතරයි ටිකට් එක ලේසියෙන් අතහරිනවද? අතහරින්නේ නැත. හොඳින් පරිස්සම් කරගෙන තියාගන්න. කිසි කෙනෙකුට දෙන්නෙත් නැත. නමුත් ගිහිල්ලා හොඳට අංක ටික ප්‍රෝලිමට බලනවා. බැලුවට පස්සේ අනේ මගේ එක අංකයක්වත් නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? ඉරලා ඉරලා ඉරලා විසි කරලා දානවා. එහෙම නැත්තම් අතහැරලා දාලා එතන නෝ ඒකට දීපු වටිනාකම, ඒකට දීපු ආරක්ෂාව, ඒකට දීපු බලය එතන ඉඳලා නැති වෙනවද නැද්ද? නැති වෙනවා. ඒ වගේ තමයි ඔබ ඔය සුරක්ෂිත කරගෙන මම මගේ කියන දේවල් ටික සුරක්ෂිත කරගෙන අවිද්‍යාව නිසා ඉන්නෝ අංක ටික හරියට බලනවා වගේ මේ මම සහ මගේ කියලා මම මේ අල්ලගෙන ඉන්න දේවල් ටිකේ යථා ස්වභාවය දිහා බලාගෙන ගියා නම් එහෙම ඉබේ අතහැරෙනවා ඉබේ අතහැරෙනවා ආයේ ඒක කිසි කාරණයක් නැහැ අර නොතරයි ටිකට් එකේ අංක ටික ගැලපිච්ච නැති ගමන් තියෙනවා ඉතින් මේක හරියට බලපු ගමන් තේරෙනෝ ඇත්තනේ අංකේ ගැලපෙන්නේ නැහනේ. මේ මමයි කියලා ගන්න දෙයක් මේකේ මමයි කියන ඉලක්කම මේකේ නෑ. මේක ඇති මේ ගැලපෙන්නේ මේ මමයි කියන ඉලක්කම. ඊට මගේ කියන මේ ඉලක්කම ගැලපෙන්නේ කියලා මෙයා තේරුම් ගත්ත ගමන් ඔතරයි ටිකට් එක වීසි කරන ගන්න තමන්ගේ මමත්වයේ විසි වෙනවා. අත්වාසින් ඔතරයි ටිකට් එක අපිට විසි කරනවා කියලා කියන්න බෑ විසි වෙනවා. අතේ අපි බොහෝ මාරුවේ විසිකරන දෙයක් නෙමෙයි. ඒක මට මේ බෑග් එකේ තබාගෙන ඉඳීමත් අවහිරයක් කියලා විසිකරලා දානවා. අන්න ඒ ගානට වැටෙනවා අංක ගැලපෙන්නේ නැති වුණා. ඒ නිසා යම්කිසි මේකේ වටිනාකමක් ඇති කියලා හිතාගෙන ඉන්න නිසා තමයි මේකේ නොතරැයියක් ඇති මේකේ දිනුමක් ඇති මේකේ හරයක් ඇති කියන හැඟීම තියෙනකන් අල්ලගෙන ඉන්නවා. ඒකනේ ජීවිතේ යම්කිසි හරයක් තියෙනවයි කියන නිසා තමයි ඒක විශාල වශයෙන් අල්ලගෙන ඒව පස්සේ මිනිස්සු ඒකෙන් දුවගෙන යන්නේ නිකන් නෙමෙයි අම්මා තාත්තට නඩු කියාගෙන ඈ අම්මා තාත්තට නඩු කියාගෙන ගහ මරාගෙන පොඩි දෙයට මිනිස්සුන්ව මේ තුවාල කරගෙන නොයේකුම් දේවල් විශාල හානිකර තත්ත්වල් ඇති කරගෙන මේ සමාජයේ ලෝකය අසාරදේ සරුකට අරගෙන සිදු කර ගන්න හානිය. එහෙමනම් දැන් පින්නතුන්ට තියෙන්නේ තමන්ගේ නුවණැස්ස වැඩි කර ගන්න ප්‍රඥා ලෝකය අවදි කර ගන්න. ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න තරමටම තමන්ගේ කෙලෙස් හාමත් කරන්න පුළුවන්කම තියෙනවා. කෙලෙස් වඩන්නට එපා. කෙලෙස් වඩන්නට එපා. එහෙම කෙලස් වැඩෙන දේවල් සමහර අය ළඟ තියෙනවා. ඒක යම් ආකාරයකට ඒ කෙලස් වැඩෙනවා. දැන් සමහර අය තියෙන තරහ ඇති වෙන විදිය රූප ගහගෙන ඉන්නවා. ඉස්සර කාලේ නම් මේ අතේ හරේ මේ පච්ච වශයෙන් කොටා ගන්න කොටි හරේ මේ කියන්නේ තරහ වේගය යාතුල වැඩි වෙන්නේ ඊළඟට නිවෙස්වල රූප ගහ ගන්නෝ කෙලස් වැඩි වෙන්න මොනෝ හරි මේ අලංකාරය කියන කෙලස් ඇති කරන රූප සෞම්‍යතාවය ඇති කරන රූප නෙමේ කෙලස් ඇති වෙන විදිහේ රූප ගහ ගන්න. ඉතින් ඒ වයින් සමහර වෙලාවල් වලට මේ මේක මේ හිතේ ඇති වෙනවා. දැන් ඊළඟට මාධ්‍යයන් ඔස්සේ වේවා, රූප වාහනිය ඔස්සේ වේවා පුළුවන් තරම් ලෝකයේ මිනිසුන් ලෝභ දේශ මෝහ සහිතයි කියලා තේරුම් අරගත්ත නිසා මොකද්ද කරන්න උත්සාහ කරන්නේ? ලෝභ දේශ මෝහ හිතට ලබා දීලා මිනිස්සයා මේක තුල රඳව ගන්නයි බලන්නේ. ඒක ඒක තමයි ස්වභාවය. මාරපාක්ෂික ධර්ම මාරපාක්ෂික ධර්ම. ඒ නිසා අපි තේරුම් කරගන්නට ඕන මේ හැම දෙයකම තියෙන ස්වභාවය. එතකොට මේවායේ තියෙන වේගය සහ හදිස්සිය අවම වෙලා ගිහිල්ලා ජීවිතයේ අවශ්‍යතා සහ ආශා කියන දෙක මනාව තේරුම් අරගෙන ආශාවන් වලින් තොර වෙලා අවශ්‍යතාවල් ජීවිතේ සම්පූර්ණ කරගෙන ජීවත් වෙන්න පුළුවන් සැහැල්ලු ජීවිතයක් ලැබෙනවා. දැන් බුදු කෙනෙක් අවශ්‍යතාවල් සම්පූර්ණ කරගත්තා. ආශාවල් නැති කළා. ඒකයි. සාකා මහා උපාසිකාවත් මාමේල පලාන්නාව ලැබිච්ච නිසා තියෙන නිසා වැදගත් තැන් වලට ඒක දාගෙන ගියා. යම්කිසි දවසක යාට ලැබුණාම ඒක විකුණලා ආරාමයකට හැදුවා. ඊට පස්සේ මහාලතා පලන්දනාව නැතුවත් කියා. ඉතින් ඒ නිසා අවශ්‍යතා සහ ආසාවල් කියලා කියන්නේ දෙකක්. ඉතින් සාමාන්‍ය කෙනෙක් එතකොට පුරුදු වෙච්ච පිළිවෙත වෙනස් කරන්න උවමනාවක් නැහැ. එයාගේ සංස්කෘතිය තුල සහ පෞල් පරිසරය තුල යම්කිසි හැඩගැස්මක් වෙලා තිබ්බනම් ඒක වෙනස් කරන්න උවමනාවකුත් නැහැ. ඒ විදිහටම ක්‍රියා කරන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට නිවන් දැක්ක කෙනෙක් සෝවාන් වෙච්ච කෙනෙක් මොන වගේද කියලා කෙනෙක් අහුවොත් එimhe ඇත්ත වශයෙන්ම අපිට මේ අහවල් කෙනෙක් වගේ අහවල් ලක්ෂණයක් තියෙන අහවල් ගති ගුණ තියෙනවයි කියලා එහෙම කියන්න බෑ. තේරුම් ගත්ත කෙනෙකුට කලක් ආශ්‍රය මිශ්‍රය කිරීමෙන් සහ මනාව සාකච්ඡා කිරීමෙන් හඳුනා ගැනීමට හැකියාවයි තියෙන්නේ. පින්නතුනේ ඔබ විසින් කරන අතහැරීම එය මමත්වයේ අතහැරීමක්. ඔබ විසින් නොවි gediyak පැහිලා බිමට වැටෙනවා. ඒක මේ උදාහරණයක් ගමු ඒක. gediya කවුරු හරි එතකොට කඩලා දානවද නැහැ. ගහ විසින් තල්ලු කරලා දානවද නැහැ. එතකොට gediyම මනාකොට පැසීම හේතුවෙන් ඇස්සෙන් ගැලවි gediy බිමට වැටෙනවා. එතකොට ගහ විසින් හරි මොනවා හරි දෙවියෙක් විසින් හරි මිනිසෙක් විසින් හරි ඒක කරපු ක්‍රියාවලිය නෙමෙයි ඒ වැටිච්ච gediya. අන්න ඒ වගේ අවස්ථාවක් වෙන්න ඕන. ඒ වගේ අවස්ථාවක් වෙන්න ඕන. මමත්වයේ අත්හැරෙන්නේ අන්න ඒකයි. ඒ කියන්නේ මමත්වයට ජීවත් වෙන්න ඔබ තුල පරිසරය හදලා නැත්නම් මමත්වයට එතන ඉන්න බැරි වෙනවා. එහෙමනොත් මොකද කරන්නේ? මමත්වයේ පලා යනවා. මාර්යා පලා ගියා කියන බුදුරජාණන් වහන්සේ ළඟින් ඕනෝකයි. ඔබ මමත්වයේ ජීවත් වෙන්න ඉඩහසර දීලා තියෙනවා. ඒ නිසායි ඔබ තුල මමත්වයේ ජීවත් වෙන්නේ. ඒ මමත්වයේ ඔබට කරන කිසිදු යහපතක් නැහැ. ඔබ වෙහෙසටපත් කරනව පමණයි. ඔබ මමත්වයේ ඔබ තණ්හාවේ දාසයෙක් පමණයි. ඔබ තණ්හාවේ සේවකයෙක් වෙලා තියෙනවා. ඒතකොට ප්‍රඥාව මුදුන්පත් වෙනකොට අර කරුණ ඔක්කොම කියලා දෙනවා. ඔයා මේ කෙලෙස් පස්සේ මෙච්චර දිව්වා කාට මෙච්චරයි ප්‍රතිඵලය. අච්චර දූපු අය ඉන්නෝ මෙච්චර දූපු අය ඉන්නෝ ඒ අයටත් එච්චර තමයි ප්‍රතිඵලය. දැන් ලෝකේ මහා කෝටිපතින් හිටියා රජවරු හිටියා මොනතරම් අසහනෙන්ද මේ මිනිස්සු මැරුනේ. මහා ජනප්‍රිය ගායකයෝ ගායිකාවෝ හිටියා උමුතුවෙන් මේ මේ සිහිය මේ නැතිව ගිහිල්ලා මැරුනේ. ඒ කෙලස් පස්සේ ගිහිල්ලා එහෙම මේ හිත නිවන්න පුළුවන් කම නෑ කියන එක තේරුම් ගත්තාම මේක තේරුම් කරලා දෙන තරමට හිතේ හිත හාමක් කරවන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ වේගය වැඩි කරන්න නැතුව වේගය කෙලස් වල වේගය අඩු කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා ක්‍රමානුකූලව ක්‍රියා කරන්නට හැකියාව ලැබෙනවා. එතකොට අවශ්‍යතාවල් අඩු වෙනවා, වුවමනාවල් අඩු වෙනවා, වියදම් අඩු වෙනවා. ඒ දෙකම මනාව ක්‍රියාත්මක වෙනවා. නමුත් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සහ උපරිමයෙන් තමන්ට කරන්න පුළුවන් දේවල් හම්බු වෙයි. කම්මැලි නොවේ, අලස නොවේ ක්‍රියා කිරීමත් වැදගත් වෙනවා. ඒක නිසා කියව කෙලස් ගණයට වැටෙන්නේ නැති වෙන විදියට පවිත්‍රව පිරිසුදුව සේවාවන් කිරීමේ හැකියාව සිද්ධ වෙනවා ලැබෙනවා මේ හිත තේරුම් කර ගැනීම සඳහා. දැන් කෙලෙස් තැවීම සඳහා මේ ටික අපි ධර්ම කරුණු ටික සියල්ල උපයෝගී කරගන්න. අතරත කෙලෙස් තවන්න තව හොඳම මාර්ගයක් තමයි ඔය ආකාරයෙන් අපි කරුණු පෙන්වලා දීලා කෙලෙස් තවමින් හොඳම මාර්ගය තමයි අපේ සිත ලෝකෝත්තර ධර්මයේ කරා යොමු කරගෙන යෑම. ලෝකෝත්තර ධර්මයේ කියන තැනදී ඔබට දැනෙන්න ඕන අපූර්ව දෙයක්. ඒ තමයි එතන සංඥාවක් දැනෙන්න බෑ. ලෝකෝත්තර ධර්මයට තමන්ගේ සිත යොමු කළාම මොකද්ද දැනෙන්න බැරි? සංඥාවක් දැනෙන්න බෑ. සංඥා නිරෝධයි. සංඥා නිරෝධෝ. සංඥා නිරෝධෝ සංඥා නිරෝධය. ඒ කියන්නේ සංඥාවක් දැනෙන්න බෑ. සංඥා ඊළඟට මේ අපි එතනින් මුල ඉඳලා ගත්තොත් එහෙම රූප දැනෙන්න බෑ වේදනා දැනෙන්න බෑ සංඥා දැනෙන්න බෑ සංකාර දැනෙන්න බෑ විඥාන දැනෙන්න බෑ එතකොට රූපයක් දැනෙනවා නම් එතන අපි ලෝකෝත්තර නෙමෙයි රූපයක් ඔස්සේ ඉන්න වෙලාවට ලෝකෝත්තර නෙමෙයි වේදනාවක් ඔස්සේ ඉන්න වෙලාවට ලෝකෝත්තර නෙමෙයි වේදනාවක් යම්කිසි ආකාරයකින් ගලාගෙන එනවා නම් එතන ලෝකෝත්තර සංඥාවක් විමුක්ති සංඥාව නෙමෙයි. ඊට පස්සේ සංඥාවක් මොනව හරි මේ සලකුණක් Tamanට පැමිණෙනවා නම් එතනත් රූපෝත්තර නෙමෙයි. මේක සංස්කරණය වෙනවා නම් සකසෙනවා නම් ගොනු කරනවා නම් ගොනු කරලා හදාගත්ත දෙයක් නම් නිර්මාණය කරගත්ත දෙයක් නම් එතන ලෝකෝත්තර නෙමෙයි. දැනුමකින් ඔබ පිහිටා ඉන්නවා නම් එතන ලෝකෝත්තරත් නෙමෙයි. දැන් උදාහරණයක් වශයෙන් මේ සද්ධර්මයේම අහලා දැනුවත් වෙලා ඒ දැනුමේ පිහිටලා ඉන්නවා කියලා. කෙනෙකුට කියන්නත් පුළුවන් මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි හරමයි හරමයි කියලා කියනවා. මෙයා බල. ධර්මයේ කියන. නමුත් ඒකත් ලෝකෝත්තර කාරණයක් නෙමෙයි. එහෙනම් අපිට ලෝකෝත්තර ගුණයේදී දැනෙන්න ඕන දේ දැන් මේ ධර්ම ශ්‍රවණය කරන බොහෝ කාලයක් තිස්සේ කරන පින්නතුන් දැන් ටිකක් දැනෙනවා ඇති. අන්නේ දැනීම දෙස පොඩ්ඩක් අවධානයෙන් බලාගෙන ඉන්න. රූපත් නැති, වේදනා දැනෙන්නෙත් නැති, සංඥා දැනෙන්නෙත් නැති, සංඛාර දැනෙන්නෙත් නැති, පෙර මතකයකුත් නැති ඒ අපූර්වත්වයේ දහම දෙස ඔබේ අවධානය යොමු කරගන්න. ඊටාම සෞම්‍ය ලෙස ස්වභාවික ලෙස ඒ අවධානයට පාත්‍ර වෙන්න. එහෙම නැත්නම් ඒ ධර්මතාවයේ කොහේ තියෙනවද කියලා ඔබ විමසා බලන්න. හොඳයි මෙලව ජීවිතයේදී ලැබෙන උපద్రව කරදර මොනවද? ඒවා කුමක්ද කියලා ප්‍රශ්නයක් අහන්න හිතෙනවා සසරේදී මිනිස්සෙකුට ලැබෙන කරදර බාධා පීඩා දෙහා බැලුවා. අමනුෂ්‍ය ආත්ම භාවවල් ලැබුවට පස්සේ ඒවයි තියෙන භයංකාරත්වය බියජනක බව අප්‍රමාණයි. ඒ නිසා තමයි බුදුහාමුදුරු සංසාරෙත් එක්ක සසඳල බලලා මේ ජීවිතෙත් එක්ක සසඳල බලලා පරම සත්‍ය අවබෝධ කර ගැනීම මගඵල නිවන් අවබෝධ කර ගැනීම පින්නතුනේ මහා රාජ්‍යත්වයකටපත් වෙනවට වැඩිය ශ්‍රේෂ්ඨ දෙයක්. නිසා ඔබට කියන්නට කැමති පින්නතුනේ ඔබ මේ අවස්ථාවට හැවිල්ලා ප්‍රයෝජනයක් ඔබ ලබනවා නම් ඔබ ඒක ප්‍රකෝටි ගාණක් ඔබේ නිවසේ ඉඳගෙන ව්‍යාපාරයක් කරලා රස්සාවක් කරලා මුදල් හම්බ කළාට වැඩි වටිනාකමක් සහ බලයක් ඔබේ ජීවිතයට ඇති කරනවා මෙලෝ වශයෙන් සහ සාංශාරික වශයෙන්. එහි වටිනාකමක් තියෙන ශ්‍රී සද්ධර්මයක් තමයි ඔබ ශ්‍රවණය කරන්නේ අවබෝධ කරගන්න ඔබ උත්සාහවත් වෙන්නේ. මේ ලෝකේ තවත් කෙනෙකුට මුලා වීමට වැඩිය විපතක් සිද්ධ වෙනවා තමන්ගේ මනසට තමන් මුලා වුණොත්. තවත් කෙනෙකුට මුලා වීමට වැඩිය විපතක් සිද්ධ වෙනවා තමන්ගේ මනසට තමන් මුලා වුණොත් ඒ කාරණේ හොඳට සිහියට තමා ගන්න සිහිය තමාගෙන මේ දහම් පරේෂණය කරගෙන යන්න එකවර මට රහතන් වහන්සේ කෙනෙක් නිර්මාණය කරන්න බෑ මට පුළුවන් ඔබ තුල සම්මා දිට්ඨිය ක්‍රමානුකූලව ඇති කරලා ඒ ලෝකෝත්තර විසේ ලෝකෝත්තර ඥානයන් පහළ වෙන මාර්ගයට පිවිසවන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් සකල ක්ලේශයන් නිරුද්ධ කර සම්පූර්ණ தත්වයකටපත් කරන්න බෑ මොකද මමත් එහෙමපත් වෙච්ච කෙනෙක් නෙමෙයි කියන එකත් මම කියන්නට කැමතියි මට යම් දුරක් මේ මගේ කියන්න පුළුවන් ඒ මග මම කියන්නට පින්වත්තුන්ලාට සූදානම් හොඳයි පින්වත්නි ඔබට දැනෙන දේ හැඟෙන දේ සම්බන්ධයෙන් අපි කතා බහ කරන්න ඕන සාකච්ඡා කරන්න ඕන එය තවත් කෙනෙක්ගේ වචනයකට අහුම්කම් දීලා ලබා දෙන පිළිතුරක් නොවෙන්න ඕන. අපි සුළු වෙලාවක් සාකච්ඡා ස්වරූපයකින් මේ දේශනාව පවත්ව ගන්න කැමතියි. අපි පින්නතුන්ගෙන්ලාගෙන් විමසමු කොහොමද මේ ඉන්ද්‍රයන් සය අතහැර යනවා නම් අතහැර යන්නේ මොකද්ද ඒකට ගන්න ක්‍රමවේදය කොයි විදිහේ ප්‍රතිපදාවකින්ද ඇත්තටම අපි නිවන් සාක්ෂාත් කරගන්නට පුළුවන් කියන කාරණය ප්‍රත්‍යක්ෂ වශයෙන් Tamanට තේරෙනවද කියන කාරණය ප්‍රශ්නයක්. අන්නේ කාරණයට හරියට උත්තරයක් තමා තුළින් Taman සොයා ගන්නවා. හැමෝටම නිවනක් අවශ්‍යද? ඒ කියන්නේ ප්‍රශ්න වලින් ගැටලු වලින් තොර වූ ජීවිතයක් ගත කිරීමේ අවශ්‍යතාවය තියෙනවාද? එහෙමත් නැත්නම් මේ තියෙන ජීවිතේ ප්‍රමාණවත්ද කියන කාරණා ප්‍රශ්න රාශියක් තියෙනවා. හොඳයි ඔබ හිතනවා නම් ඒ ලෝකෝත්තර ධර්මය කුමන ස්වરૂපයක් ගන්නවාද? ඔබට හැඟෙන පරිදි, ඔබට දැනෙන පරිදි, ඔබට ආත්මීය වූ පරිදි ප්‍රකාශ කරන්න. ඒ නිර්වාණය, ඒ උත්තම නිර්වාණය ඇතිතන කුමන ස්වરૂපයක්, කුමන ලක්ෂණ, කුමන හැඩ, කුමන ආකාර ගන්නවාද යන ප්‍රශ්නයයි මම ඔබෙන් විමසන්නේ. දැන් ඔබ ඔබ ජීවිතේ පුරාවට මෙතෙක් කල රේඩියෝ එකෙන් බණ අහලා, බණ භාවනා පොත් බලලා, බණ භාවනා කරලා ගත්ත සියලුම අත්දැකීම් සම්පින්දණය කොට ඔබ කියන්නේ ඒ උතුම් නිර්වාණ ලෝකය ඇතිතන කුමන ස්වરૂපයක් කුමන ලක්ෂණයක් කුමන හැඩයක් කුමන ආකාරයක් ඇතිද තිබෙනවාද යන්න කාරණය හැමෝම ප්‍රකාශ කරන්න ඕන තමන්ට ආත්මීය වූ පරිදි තමන්ට තේරෙන පරිදි එය ප්‍රකාශ කරන්න ඕන. දැන් ඒකට තමයි අවස්ථාව මම හැමෝගෙම වගේ වචන කීපයකින් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. නිවන් මගට පිවිසෙන්න කලින් ඒකාන්තයෙන්ම පින්නතුන් ළඟ ඇතිවිය යුතු කාරණයක් තමයි නිර්වාණ ලක්ෂණ හඳුනාගත යුතුය. එහෙම නැතු යන්න බෑනේ. යන්න බෑ. අපි යම්කිසි දෙහාවකට යනකොට ඒ ප්‍රදේශයේ ලක්ෂණ හඳුනගෙනයි අපි යන්නේ. ඊට අනුවනේ ඊළඟට අපි හැඩ ගැහෙන්නේ. දැන් සිරීපාදේ යනවා කිව්වම අපි සිරීපාදේ ලක්ෂණ හඳුනනවද නැද්ද? මොනවද ලක්ෂණ? සීතල එක ලක්ෂණයක්. ඒ වගේම ආහාර පාන හිඟ දෙන්න පුළුවන් කියලා ඉස්සර තියෙන එක ලක්ෂණයක් ආහාර පාන අරන් යනවා ඊට පස්සේ කඳු සහිතයි පඩි සහිතයි ඊළඟ පස්සේ ආලෝකය ගොඩක් වෙලාවට නැති වෙන්න පුළුවන් කියලා ආලෝකය අරගෙන යනවා. ඉතින් ඒ වගේ අපි ලක්ෂණ ගොඩක් අඳුනගත්තට පස්සේ ලක්ෂණ වලට පිළියම් අරගෙන තමයි අපි මේ ගමන යන්නේ. ඒ වගේ නිර්වාණ ලක්ෂණයත් අපි අඳුනගත යුතුයි. ඊට පස්සේ ඊට උපකාරක වෙන ධර්ම රැස් වෙලා රැස් කරගෙන ශක්තිමත්ව ඒ ගමන යනවා. නිර්වාණ ධර්මය කියලා කියන්නේ පින්නතුනේ මේ ලෝකේ නොමිලේම ලැබෙන දෙයක්. ශාල වටින දෙයක් නොමිලේම ලැබෙන. මේ ලෝකේ කිසි දෙයක් නොමිලේ ලබන්න බෑනේ. නොමිලේ ලබන්න බෑ. අන් කිසි වෙහෙසක් ගහකට නගින්නත් බෑ නොමිලේ. ඒ කියන්නේ අන් කිසි කැපවීමක්, වෙහෙසක්, මහන්සියක් ඒකට දරන්න ඕන. නමුත් නිර්වාණ ධර්මය නොමිලේම හම්බෙන එකක්. නිවන් ධර්මයේ කියන එක නොමිලේම හම්බ වෙන දෙයක්. දැන් ඔය ඇත්ත රූපයක් විඳින්නත් නොමිලේ බෑ. විශාල මානසික දහනයක් කැපවීමක් කරන්න. රූපයක් බලන්නත් නොමිලේ බෑ. විශාල මේ ඇසේ කැපවීමක්, ක්ෂයවීමක් සිද්ධ කරන්න ඕන. රස වින්දනයක් විඳින්නත් නොමිලේ බෑ. විශාල ඒකට මානසික ශක්තියක් ඕන. ඊළඟට තරහ ගන්නත් නොමිලේ බෑ. ඒකත් ලොකු පීඩනයක් දීලා ලොකු ශක්තියක් දීලා තමයි කේන්ද්‍රීය තරහව ගන්නෙ. ඉතින් හැම දෙයකටම ශක්තියින් කැප කරන්න ඕන. හැබැයි නිර්වාණය අවබෝධ කරගන්න කිසිම ශක්තියක් කැප කරන්න ඕනේ නැහැ. ඒ නිසා නොමිලීම ලැබෙන දෙයක් තියෙනවා නම් නිකම්ම නිකන් හිටියාම ලැබෙන දෙයක් තියෙනවා නම් ඒ තමයි නිර්වාණය. දැන් මේක වැරදි විදිහට කවුරු හරි තේරුම් ගත්තොත් පොල්ලක් අරන් එන්නේ මාව හම්බෙන්න. ඈ <laughs> මෙහෙමත් පච කියන හාමුදුරු කෙනෙක් කියන පොල්ලක් අරන් එනවා හම්බෙන්න. හරිද? ඒ නිසා මේක වැරදි විදිහට තේරුම් කරගන්න එපා. මේ යංගිසි දර්ශන ගුණයක් මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ ඔය සාමාන්‍ය මිනිසුන් නිකන් ඉන්නවයි කියන නිකන් ඉඳිල්ල නිකන් ඉඳීමක් නෙමෙයි. මේ මිනිස්සු නිකන් ඉන්නේ නැහැ. ඇඳේ ඇඳට දිගා වෙලා හිටියත් නිකන් ඉන්නවද? පුටුවේ වාඩිලා හිටියත් නිකන් ඉන්නවද? නිකන් ඉන්නේ ඒක නිකන් ඉන්නවයි කියන එක මෙතෙන්ට තෝරගත්තොත් එහෙම තමයි මාව වැරදි විදිහට තේරුම් ගත්තා වෙන්නේ. හැම තිස්සෙම වැය වෙනවා, ඡය කරනවා, මිනිස්යා තුළ තියෙන ලෝභ, ද්වේෂ, මෝහ, තණ්හා ශක්තිය හැම තිස්සෙම උපදිනවා, හැම තිස්සෙම ඡය වෙනවා. ඒක චක්‍රානුකූලව නැවත නැවත නැවත නැවත ක්‍රියාත්මක වෙනවා. අර ජලය වගේ තමයි පොළොවට වැහි වශයෙන් වැටෙනවා. ආයි පොළොවේ තියෙන ජලය අහසට වාෂ්ප වෙනවා. නැවත ආයි වැහි වශයෙන් වැටෙනවා. ඒ වගේ චක්‍රානුකූල වගේ මනුෂ්‍යයාගේ ලෝභ දේශ මොහ චක්‍රානුකූලව ඇති වෙනවා. නොමිලේව ලැබෙනවා කියලා කියන්නේ මොකක්ද? ඔබේ ඔය තියෙන වේගය ඔබ නතර කළොත් ඔබට නිවෙන්න පුළුවන්. වේගින් දුවගෙන යන කෙනෙක් අහනවා අනේ මම වෙහෙස නිවාගන්නේ කොහොමද? කෙනෙක් කියන්න පුළුවන් තව හයියෙන් දුවන්න. වෙහෙස නිවෙනවද? නෑ. වෙහෙස වේගෙන් දුවගෙන යන කෙනෙක්ගේ වෙහෙස නිවා ගන්න ඇත්තෙම ක්‍රියාවලියක් නැහැ. කරන ක්‍රියාවලිය නතර කරන්න විතරයි තියෙන්නේ. තව ක්‍රියාවලියක් කරන්න දෙයක් නැහැ. කරන ක්‍රියාවලි වලින් නිදහස් වුණා නම් එයාට එයාගේ මේකය නතර වෙනවා. ඒ වගේ ඔබත් දුවන කෙනෙක්. ඔබත් දුවන කෙනෙක්. ඔබ අහනවා මගෙන් කොහොමද වෙහෙස නිවාගන්නේ? ඔබ නතරවන්න මම නතර වෙලා සිටින්නේ. අඟුලිමාලට කියනවා ඔබ නතරවන්න මම නතර වෙලා සිටින්නේ. ඉතින් ඔයත් උත් අඟුලිමාලලා තමයි. ඇඟිලි කපන්න නැති වුණාට බෙලි කපන්න නැති වුණාට යම් යම් අරමුණු ඔස්සේ දුවනවා. එයාගේ අරමුණ උනේ ඇඟිලි. අපේ ඉතින් ඇඟිලි නෙමෙයි. නෑ ඇඟිලි වලට දාන්න මුදු වෙන්න පුළුවන්. නේද? කල්ට දාන්න මාළ වෙන්න පුළුවන්. අපේ අරමුණ. එයාගේ ඇඟිලි අරමුණක් උනාට. ඉතින් ඇඟිල්ලේ තියෙන අරමුණේ ස්වභාවය මොකද්ද? ඇඟිල්ලට දාන මුද්දේ තියෙන ස්වභාවය මොකද්ද වෙනස? ඒ නිසා හැමෝම කඩුවක් මෝරාගෙන දුවනවා. නේද? කඩුව මාරවගෙන දෙන වචනයෙන් බැල්මෙන් දෙතුන් දෙනෙක් කපාගෙන තමයි පාරේ යන්නේ මෙහි ඉඳලා කොළඹට ගියොත් කාර්යය. හෝන් <laughs> එකක් ගහලා හරි නේද? <laughs> මේව කළා යන්නේ. ඒ ඒ හැටි ඉතින් මේ නොමිලේම ලැබෙන දේ තමයි නතර වුණාම ලැබෙන දේ තමයි නිවන. බුදුරජාණන් වහන්සේ වඩිමින් කිව්වේ මම නතර වෙලා ඉන්නේ. ඔබ නතර වෙන්න. වඩිමින් කිව්වේ නතර වෙලා නෙමෙයි කිව්වේ වඩිමින් ගමන් කිව්වේ මම නතර වෙලා ඉන්නේ ඔබ. එතකොට මේ නතර වීම මනාව හඳුනා ගන්න පින්නතෝ. සම්පූර්ණ මනසින් නතර වෙනවා නතර වෙනවා සම්පූර්ණ නතර වෙනවා නතර කරනවා නෙමෙයි නතර වෙනවා නතර කළොත් එහෙම ඒකත් ක්‍රියාවලිය ඒකත් තවත් දුවනවා නතර වෙන්න ඕන එහි ශක්තියම දුර්වල වෙලා ඒක නතර වෙන්න ඕන බඹරයක් කරකවනවා කැරකුවට පස්සේ ඒකේ ශක්තිය තියෙන තුරු ඒ බඹරය කැරකෙනවා ශක්තිය උරුනාට පස්සේ අපි නතර කරනව නෙමේ බඹරය නතර වෙනවා. එහෙමනම් අපි නතර කරන්න යන්න එපා. නතර කරන්න ගියොත් තවත් ක්‍රියාවලියක් හසු වෙනවා. තවත් වේගය වැඩි වෙනවා. නතර වෙන්න ඉඩ හරින්න ඕන. නැවත නැවත බඹරය කරකවන එකෙන් වළකින්න ඕන. ඒ කියන්නේ නැවත නැවත මේ කෙලෙස් බලය පෝෂණය කරන එකෙන් වළකින්න ඕන. මේ කෙලෙස් බලය කියලා මම අදහස් කරන්නේ ඔබේ හිතට වරින් වර එන කුසගින්න, ආහාරයක් ගන්න තියෙන ආසාව, තේ ටිකක් බොන්න තියෙන ආසාව, වතුර ටිකක් බොන්න තියෙන ආසාව. ඒක නෙමෙයි. ඒ කතාව නෙමෙයි මේ කතා කරන්නේ. කෙලෙස් කියලා කියන්නේ මේ බරපතල විදියට කුමන හෝ સિદ્ધාන්තයක් එක්ක ඇලමින් ගැටෙමින් තියෙන මේ මානසික මානසික මේ චංචල භාවය මානසික බලය මෙතන තියෙන අධ්‍යාත්මික වශයෙන් පරම බලයක් හැටියට ගැඹුරුම මනසේ පවතින චංචල ස්වභාවය ඔබට නිහඬව ඉන්න පුළුවන් නම් සියල්ලගෙම නතර වෙන්න පුළුවන් නම් ඔබට පුළුවන් නිවන් දකින්න. ඔබ නතර නොවි හැමතිස්සෙම දුවගෙන යන නිසා තමයි ඔබට නිවන පැහැලා තියෙන නිවන ඔබට පේන්නේ ඒකයි. සැහැල්ලුව තියෙන්නේ නතර වූ තැනයි දිවගෙන යන තැන නෙමෙයි. ඒ නිසා ඔබ නතරවන්න. ඔබ නතරවන්න. ඒ නතර වීම කියන එක හාත්පසින් සිද්ධ කරන්න. නතර කරන්න යන්න එපා. නතරවන්න. නතර වෙන්නට ඉඩ හරින්න. ඒක හරිය අපූර්ව දෙයක්. නොමිලෙම ලැබෙන දෙයක්. ඒ කියන්නේ නිවන වෙනුවෙන් කැපවීමක් කරන්න උවමනාවකුත් නැහැ. නිවන කියලා කියන්නේ යමක් ඇති තැනකුත් නෙමෙයි. එතනම යමක් ඇති තැනක් කියලා කියන්න බෑනේ. එහෙමනම් එතන අපිට ඒකාන්තයෙන් ග්‍රහණය වෙනවා. යමක් තිබුණොත් ග්‍රහණය වෙනවා. රූපයක් තිබුණොත් වේදනාවක් තිබුණොත් සංඥාවක් තිබුණොත් සංකාරයක් තිබුණොත් විඥානයක් තිබුණොත් ඒක ග්‍රහණය වෙනවා. එහෙම නැත්නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තිබුණොත් ග්‍රහණය වෙනවා. ඒ නිසා අපි එතෙන්ද කියලා යමක් තියෙන තැනක් නෙමෙයි. ඇත්තෙන්ම නිවන කියලා දෙයක් හොයන්න නැහැ. නිවනට බාධක වෙච්ච මෙතන ධර්මයක් තියෙනවා. ඒ ධර්මය ඉවත් කළාම ඉවරයි. ස්වභාවික తත්වය නිවනයි. අපි මොකද වෙලා තියෙන්නේ? අපි අස්වාභාවික වෙලා. මිනිස්සු ඔක්කොම අස්වාභාවික වෙලා. ඔය ආගම් කියලා කියන්නේ මිනිස්සු තනිකර අස්වාභාවික කරන දෙයක්. මං ආගම් වලට බොහොම ගරු කරනවා. ඒ වුණාට ස්වභාවය කියනවා. කරන්න දෙයක් නැහැ ඇත්ත කියන්නත් එපා. ඇඟ බේර ගන්නත් ඕන. ඉතින් ඇත්ත කියන්නත් ඕන ඇඟ බේර ගන්නත් ඕන. ඒ නිසා ආගම කියන්නේ තනිකර ලෝකෙ මිනිස්සු විකෘති කරපු අස්වාභාවික කරපු දෙයක්. ඒ වුණාට ආකන් ඔක්කොටම සාස්ත්‍රෝට ඔක්කොටම ගරු කරනවා. මොකද හේතුව නැත්නම් මේ මිනිස්සු අපිට ගහන්න එනවා. <laughs> ඒක නිසා. ඒ නිසා ඒ ඒ ඒවට සියල්ලටම අපි ගරු කරමින් ස්වභාවය කිව්වා. ඒ කියන්නේ මේ මේ ඔක්කොටම ගරහන්න කියන එකද? ගරහන්නෙත් චංචල මිනිස්සෙක්නේ. ඒ නිසා කිසිම දෙයක් කරපින්න ගන්න පුළුවන් කමක් නැහැ. එයා කිසි දෙයක් දැන් මිනිස්සෙක් බැනවදින්නෙත් යමක් කරපින්නගෙන යාඥා කරන්නෙත් යමක් කරපින්නගෙන ඈ පැහැදීම කියන එක කරපින්න ගත්තාම යාඥා කරනවා අපහැදීම කියන එක කරපින්න ගත්තාම බැනවදිනවා. ඒ නිසා අපි කිසි දෙයකට බැනවදින්නෙත් නැහැ. ඉල්ලන්නේ යාඥා කරන්න බැඳෙන්නෙත් නැත. එහෙමනම් අපි කවුද? අපිට කවුද වෙන්න ඕන? ඔබ උත්සාහ කරන්න මම කිසිවෙක්ම නොවෙන්න ඕනේ කියලා උත්සාහ කරන්න. මම කිසිවෙක් නොවේමි කියලා හිතන්න. මොකටද ඔබ උත්සාහ කරන්නේ භාවනා කරන්න ගිහිල්ලා කියලා ඇහුවොත් අක්කේ නංගේ මේ මල්ලි කියලා ඇහුවොත් ඔබ දෙන උත්තරේ තමයි මල්ලියේ මම කිසිවෙක් නොවෙන්න තමයි උත්සාහ කරන්නේ. මම කිසියෙක්ම නොවෙන්නයි මේ උත්සාහ කරන්නේ දැනට මම මගේ ළඟ තියෙනවා ස්ත්‍රී ගති තියෙනවා එහෙම නැත්නම් පිරිමි ගති නම් පිරිමි ගති තියෙනවා ද්වේෂ ගති තියෙනවා රාග ගති තියෙනවා මාන්න ගති තියෙනවා උද්ධච්ච ගති තියෙනවා මේ ගති සියල්ලක්ම නැතුව මම කිසිවෙක්ම නොවේමි කියන මට්ටමන මම කිසිවෙක් නොවේ මේ ආනන්ද හඳුරු මාර්ගඵලභාගී නෙමෙයි පුදජ්ජනක් නෙවෙයි. කාටවත් එන්න බෑ. දැන් උද්ඝෝෂණයක් කරන්න බෑ. මාර්ගඵල කිව්වොත් එහෙම මොන මාර්ගඵලද කියලා ඔප්පු කරලා උද්ඝෝෂණයක් කරන සෑම. ඉතින් පුදජ්ජනේ කිව්වොත් එහෙම ආ පුදජ්ජනේ කියලා බයිනවා. නෑ පුදජ්ජනක් නෙමෙයි මාර්ගඵලක් නෙමෙයි. හැබැයි ඉතින් මේක පිටින් කියන වචන වෙන්න බෑ. වචන තර්ක වලට. ඒ නිසා පින්රුතුන් කිසිවෙක්ම වෙන්න එපා. ඉතින් නොමිලේ වෙන්න පුළුවන් ඔය කවුරු හරි වෙන්න ගියාම තමයි ඔක්කොම ශක්තියින් ඕන. කිසිවෙක් නොවෙන්න මේ ලෝකේ කිසි දෙයක් වුමනා කරන්නේ නැහැ. දැන් මාළුවෙක් අල්ලගන්න මොනවා හරි දාන්න ඕනේ. ඒකටත් කැමක් හරි මොනවා හරි දෙන්න ඕන. කඩෙන් බඩුවක් පිළදී ගන්න සල්ලි දෙන්න ඕන. මේව කරන්න ඕන. නමුත් නිවන ගන්න අපි ළඟ තියෙන කිසි දෙයක් දාන්න උවමනාවක් දැල් දාන්න ඕනත් නැහැ, හැම දාන්න ඕනත් නැහැ, සල්ලි තියන්න ඕනත් නැහැ. මොකක්වත්ම කරන්න ඕනේ නැහැ. බස් එකේ යන්න සල්ලි දෙන්න ඕනේ නේ. දැන් ගෙදර ජීවත් වෙන්න මොන වුණත් ඒවටත් බදු ගෙවන්නත් ඕන. ශාරීරික ජීවත් කරව ගන්න ඒකට ආහාර ජලය දෙන්න ඕන. ඉතින් අර ඒක අර මමංකාරයෙන් වැහිලා අපි ඒක බොන නිසා මම වතුර බොනවා මම ආහාර ගන්නවා කියන බැඳීමේ රස තෘෂ්ණාවත් එක්ක මිනිස්සයා ජීවත් වෙනවා. ඇත්තෙන්ම මේ වාහනයට තෙල් ගහනවා වගේ වැඩ. නේ? උදේ හැමෝම තෙල් ගහගෙන නේද ආවේ? තෙල් ගහලා තෙල් ගහලා ආයෙ දවල්ට තෙල් ගහනවා. නේද? රාත්‍රියටත් තෙල් ටිකක් ගහගෙන ආයෙ උදේට තුන් වේලම තෙල් ගහලා ජීවත් වෙනවා. දහණය වෙනවා පිච්චෙනවා. ඒකෙන් තමයි ওই පාරේ අපි ඇවිදගෙන යන්නේ. නැත්නම් ඇවිදගෙන යන්න බෑ. මොටෝ සයිකලයක් රෝද කරගෙන්නේ තෙල් වලින්, පෙට්‍රල් වලින්. ඒ වගේ මේකට ජලය ආහාර දෙන්න ඕනේ. ඉතින් නිවනට කිසි දෙයක් දාන්න ඕනේ නැහැ, දෙන්න ඕනේ නැහැ. දුවන දිවිල්ල නතර කළා නම් එතනම නිවන් දකින්න. මේ දුවන එකනේ මෙතන තියෙන ප්‍රශ්නේ. හැමතිස්සෙම දුවනවා. පුරුද්ද තියෙන්නේ දුවලා දුවන්නමයි බලන්නේ. ඈ මෙයාට මේ මිනිස්සෙර කිව්වට මේ නතර වෙන්න කියලා ඒ නතර වෙන්න බලන්නේ එක අරමුණක් අත්හරින්නෙම ඕන කෙනෙක් තව අරමුණක එල්ලිලා. ඒ කියන්නේ දුවනවා. අඩිමාරු කරනවනේ. දුවනවා කියන එකේදී සිද්ධ වෙන්නේ වම දකුණ අඩි දෙක මාරු වෙන වේගයෙන්. ඒ කියන්නේ අපි එකක් එක පාදයක් කියමු ඇලීම තව පාදයක් කියමු ගැටීම තව පැත්තක ඇලෙනකොට තව එකක ගැටිලා තව එකක ගැටෙනකොට තව පැත්තක ඇලිලා එක පාදයක් උඩ යනකොට තව පාදයක් බිම ඒ පාදේ උඩ යනකොට අනිත් පාදෙ බිම ඉතින් ඔය වේගෙ දිගටම තියෙනවා Taman තුල බලන්න ඇයි ඔබට කිසිවක නොඇලී ඉන්න බැරි ඔබ අවිද්‍යාවෙන් හිතාගෙන ඉන්නවා කල්පනා කරගෙන ඉන්නවා මෙතන මම කියා කෙනෙක් ඇත මේ ඉන්නේ මම ඒක හොර ඔප්පුවක් මම කියලා කියන්නේ තමන් ළඟ තියෙන හොර ඔප්පුව නේද තමන් විසින් හොරෙන් හදාගත්ත දෙයක් මේ උදේ ඉඳලා ජලය ටික බීලා ආහාර ටික අරගෙන ස්වභාව ධර්මයේ හුස්ම ටික අරගෙන ස්වභාව ධර්මයේ තියෙන දාන්නේ ටික මේක දාලා ගොඩ කරලා ඔක්කොම කරගෙන හොරොප්පුවක් ගහගෙන තියෙනවා මම කියලා. සැබෑම දේ බෙදලා හදලා දුන්නට පස්සේ අර ඔප්පු තහංචිත ඒ ඒ ඔප්පු අයිතිවාසිකම් තියාගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි අවිජ්ජාපච්චය සංඛාරා වෙනවා කියන්නේ ඕකයි. විද්‍යාව උපදින තන සංකාරය කරන්න, රැස් කරන්න, ගොනු කරන්න, සකසන්න, ගොඩනගන්න බෑ. දැන් මම කියන්නේ ඔබේ බාහිර ප්‍රතිපatti කිසිවක් වෙනස් කරන්න නෙමෙයි මේ මානසික දර්ශන පද්ධතිය වෙනස් කරගන්න. දෘෂ්ටි විසුද්ධිය කියන්නේ ඒක. මානසික විසුද්ධියක් ඇති කරගන්න. චිත්ත විසුද්ධිය කියන්නේ ඒක. හිත පිරිසුදු කරගන්න. එතකොට මේ දැක්ම ඉන්ද්‍රියන්ට සමාන දැක්මක්ද ඉන්ද්‍රියන් වලින් තොර දැක්මක්ද? පැහැදිලිවම ඉන්ද්‍රියන් වලින් තොර දැක්මක්. එතකොට පළවෙනි මාර්ගඥාන එහෙම දැක්ක කෙනාටත් ඒ ඉන්ද්‍රියන් වලින් තොර දැක්ම තියෙනවා. නමුත් ඉන්ද්‍රියන් වලින් වේගය ක්‍රියාත්මක වීම තාමත් ඒ විදිහට තියෙනවා. අනිත් ඔක්කොම කෙලෙස් ධර්ම මේ විදියටම පහළත් වෙනවා. නමුත් අර දැඩි අන්තගාමී සහ අර සාමාන්‍ය පුහුදුන් මිනිස්සෙකුට දැනෙන කෙලෙස් බර දැනෙන්නේ නැති ස්වභාවය විතරයි වෙනස කර තියෙන්නේ. ඔක්කොම තියෙනවා. අර අච්චර වේදනාවල් ඇති කරවන්නේ, පීඩන ඇති කරවන්නේ, අසහන ඇති කරගන්නේ නැත කියන එකයි තියෙන්නේ. ඒ ස්වභාවය තියෙනවා. හරියට අර විශාල දිය බඳුනකට ලුණු කැටයක් දැම්මහම ලුණු රස අඩුයි. කුඩා දිය වීදුරුවකට ලුණු කැටයක් වැටුනහම ඒ ලුණු රස නැං වෙනවා වැඩි. ඒ නිසා ප්‍රඥාව අඩු කෙනෙකුට කේන්ති යනවා වැඩි. ආසාවල් වැඩි. ගෑනු ළමයා බෑ කිව්වහම ගිහිල්ලා ඇසික් නාවනවා. පිහියෙන් අයිනෝ. ඇයි? පටු බුද්ධියක් තියෙන්නේ ලොකු නෑ අර වතුරු වීදුරුවක් වගේ මිනිස්සෙක්. ප්‍රශ්න හුල ගන්න, විසඳ ගන්න, දරා ගන්න තේරෙන්නේ නැහැ. නමුත් විශාල දාර්ශනිකයෙකුට බුද්ධිමතෙකුට කිව්වහම නම් ඔහොම දේවල් කරනවද? නෑ, එහෙම දේවල් කරන්නේ එහෙම දේවල් කරගන්නේ ඉතින් ඒ නිසා පටු බුද්ධියක් තියෙන මිනිස්සු ආශ්‍රය කිරීම හරි භයානකයි. ප්‍රඥාව නැති දුෂ්ප්‍රඥයෝ ආශ්‍රය කිරීම අතිශයින් භයානකයි. මේ බාසුන් නැහැ කෙනෙකුට හැටියට හරි වැඩ කරනවා නම් බොහොම පරිස්සමෙන් <laughs> අනුකරණ එක වැඩ කරන්න අතර හොවෙච්ච එකකින් දමලා ගහලා යන්න පුළුවන්. ඒ තරම් එයාට වේග පාලනය කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් මනසත් එක්ක ක්‍රියාත්මක. හැබැයි ඒගොල්ලෝ ඒ වගේම හීල කරගන්නත් පුළුවන්. අපි දැකලා තියෙනවා දැන් අපේ ಗುಣධම් දැනගෙන අපිට කරු කරන පිරිසුත් අපිට ඉන්නවා. ඒක අපේ ගුණවත්කම දැනගෙන නැනවත්කම දැනගෙන ධර්මයේ දැනගෙන. ඒකට ධර්ම ගෞරවය කියලා කියනවා. ඒත් සමහර වෙලාවට අපි ත්‍රිරෝද රථයකින් හරි මොන හරි වාහනයකින් හරි යන තැන්වලදී අපි දකින්නේ ඒ මිනිස්සු අපිට ගරු කරන්නේ ගුණවත්කමට නෙමෙයි. එයාට රුපියල් 50ක් හරි වැඩිපුර හරි දුන්නාම පුදුමයි. වැඳලත් යනවා. හරිද? නැත්තම් මොකුත් නැහැ. නැත්තම් මොකුත් නැහැ. දුන්නා ඔය ස්තුතියි කියලා ඔළුව අල්ලලා ඇඟිලියටත් කඩලා ඒකල ඔක්කොම හරි ඒක රුපියල් 50ක් දීලා වන්ද ගන්න පුළුවන්. මේක කරගන්න පුළුවන්. ඉතින් මේ ඒගොල්ලන්ගෙත් යම් ප්‍රමාණයක හිත සතුටු කිරීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. ඒ නිසා අපි ඒත් ඉතින් කල්පනා කරනවා බලන්න මුදල දැකලා ගරු කරන ලෝකය සහ ගුණය දැකලා ගරු කරන ලෝකය තියෙනවා. ඉතින් මේ ඕනි සමාජ තත්ත්ව තියෙනවා. අද හැබැයි වැඩිපුරම ඉන්නේ මුදල දැකලා ගරු කරන ලෝකයක් නෙමෙයිද? අපි වුණත් එහෙමයි. අපි මේ පයින් ගියපු දවසට මොකක් ගණන් ගන්නෑ. කවුරුත් ගණන් ගන්නෑ. අනුන්ගේ හැර ටිකක් ලොකු වාහනයකින් ගියපු දවසකට හරි පිළිගන්නේ. හරි පිළිගන්නේ. ඉතින් ඒ මුදල දැකලා ගරු කරන ලෝකයේ ගරු බුහුමන් වැඩක් තියෙනවා. මෝඩ මිනිස්සුන්ගේ ප්‍රශංසාවට වඩා පඬිවරයෙකු විසින් ගන්න පොළු පාර සැපයි කියලා අහලා නැද්ද? ඒ නිසා අපි පොළු පාරක් ගැහුවත් ඔයගොල්ලන්ට සැපර දැනෙන්න ඕන. <laughs> ඒ නිසා මේ ඒ තරම් වැඩක් නැහැ. පුස් මිනිස්සුන්ගේ ප්‍රශංසාව මොකද වැඩක් නැහැ. ඉතින් ඒවා හඹා යන්නත් එපා. ඒවයි අගේට ලක් වෙන්න උමනාවුත් නැහැ අපිට. කාටවත් මේ සත්‍ය අවබෝධ කරගන්න ඔබට ඒකාන්ත වශයෙන්ම ලැබුණු දුර්ලභ අවස්ථාවක් ඒ දුර්ලභ අවස්ථාවේ ඒ ප්‍රයෝජනය සසරටම එකතු කරගන්න ඒක දුර්ලභකම කොච්චරද කියලා කියන්න බෑ වෙනසුනේ වටිනාකම කොච්චරද කියලා කියන්න බෑ. යම් අවබෝධයක් මෙතන ලැබුව ඒ පින්නතුනුත් ඉන්නෝ. ඒ පින්නතුන්ගේ වචන වලින් මේ පින්නතුන් කියන දේ තමයි නැත්තේ නෑ. හිතට කරදර තියෙනවා, ප්‍රශ්න තියෙනවා, දුක ඇතිවෙනවා, කෙලෙස් හට ගන්නවා, සිතුවිලි විෂිප්ත භාවල් ඇති නමුත් අර මොනතරම් වලාකුළු වලින් ආවරණය වුණත් හිරු පරාද වෙනවද? නෑ. ටික වෙලාවක් තියලා ආයි හිරු පායනවා නැගෙනවා. සමහර දවස් තියෙනවා දවස පුරාම හිර පායන්නේ වැහි වලාකුළු නිසා. හෙත් හිරු ප්‍රබලයි. වලාකුළු తాවකාලිකයි. ඒ වගේ හිරු වගේ බබලන ඥාන දර්ශනයක් විමුක්ති ඥාන දර්ශනයක් Tamanට ඇති කරගත්තොත් මනසින් ඇති කරන මොනම කෙලෙස් බලපෑමකටවත් ඉන්න බෑ. ඒ හිරු වගේ ඥාන දර්ශනේ වඩා දීප්තිමත් කළාට පස්සේ අර මනෝමය කියන ගුණාංග සම්පූර්ණයෙන් දස සංයෝජනම කියලා කියන්නේ ඒක මනෝමය ගුණාංග ටික. ඒ මනෝමය ගුණාංග ටික සම්පූර්ණයෙන් ප්‍රහාණ වුණාට පස්සේ තනිකර ජීවමාන වන්නේ බුදු කෙනෙක්ගේ ලක්ෂණ. ආරණ වහන්සේගේ පරම නික්ලේශී. එතකොට මුලින්ම සිරු හිරු කැඳ වූ අවස්ථාවේදී Tamanට අනිකුත් දේවල් තිබුණත් කැලේම හිටියත් ඇස්සරගත්ත මිනිස්සෙක් වගේ ගමන යන්න පුළුවන්. ඒ කියන්නේ බාධක නැත්තේ නෑ බාධක තියෙනවා. ඒකන බාධක නැතිම අවස්ථාවටපත් වීම තමයි මහරහත් භාවය කියලා කියන්නේ. ඒකට විශාල ප්‍රඥා දර්ශනයක් ඕනේ. ප්‍රඥා ගුණයක් ඕනේ. මේ ප්‍රඥා ගුණේ තරමට තමයි යාට යන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි මේ සමාජයේ අපිට ගන්න පුළුවන් වාහන තරාතිරම් තියෙනවනේ. එක්කෙනෙකුට මරුටියක් ගන්න පුළුවන්. තව එක්කෙනෙකුට ලක්ෂ 25ක වාහනයක්, තව එක්කෙනෙක් 40ක් ගන්නවා, තව එක්කෙනෙක් කෝටි එකක් ගන්නවා. තව එක්කෙනෙක් කෝටි 2ක එකක් ගන්නවා සමහර එක්කෙනෙක් කෝටි 10ක වාහනයක් පාවිච්චි කරනවා. ඉතින් ඒ එයාගේ ශක්තියනේ. ඒ එයාගේ ශක්තිය. ඒ වගේ ඔබටත් මේ නිර්වාණ ගුණයේ ශක්තිය හැබැයි මේ ඕනම தත්ත්වයක් උත්සාහ කරලා තමයි මිනිස්සු මේ தත්ත්වයට ගියේ. ආස කරපු නිසා තමයි ඒ දේ ලබාගත්තේ. ඒ නිසා සබ්බ රතින් ධම්ම රතී ජිනාති ඔබ ධර්මයට ආස කරන්නේ ඒකට ඇලෙන්න ඒ ධර්ම ගුණේ හොයන්න දැන් නිකන් ඉන්නේ කියපු නිසා නිකන්වත් ගිහිල්ලා පිළිපදින්න එහෙම හදන්න එපා. නිකන් ඉන්න මෙහෙම. ඒක කරන්න යන්න එපා. නිර්වාණ ධර්ම අවබෝධ කරගන්නකම්ම මේ සාවිනාස මේ කියන කරුණු මොනවද මොනවද කියලා විදර්ශනා කරන්න ඕන. මේව පිළිපදින්න නම් යන්න එපා. මේ විමර්ශනය කරන්න දෙන කරුණු මිසක් පිළිපදින්න දෙන කරුණු නෙමෙයි. පිළිපැදීම් කිසිවක් නැත ධර්මයේ දකින්න තුරු ධර්මයේ දැක්කට පස්සේ තමයි පිළිපැදීම ඇති වෙන්නේ මේ තාම ඇසේ සල්ලි කර්මය කරන්නේ තාම ගමන් යන්න බෑ ඇස්සල සල්ලි කර්ම කරන්නේ තාම ඇහැ අරින් අරවන්නයි හදන්නේ මේ චක්කුන් උදපාදි කිව්වේ ඕක ඇහැ උපදවන්නේ පැයිස්සල්ල ඊට පස්සේ තමයි ඥානං උදපාදි ආලෝක උදපාදි පහළ වෙන්නේ ඉස්සලා මේ ඇසේ සල්ලි කර්ම ඉවත් කරගන්න තාම අන්දයිනේ මොනවද වැහිලා තියෙන්නේ ඇස්වල? ඇස්වල පටලයක් තියෙනවා. ඔව්. රූප හෝ වේදනා සංඥා සංකාර විඥාන කියන පටලය තියෙනවා. ඒ පටලය නිසා හැම තිස්සෙම පේන්නේ රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් අහුවෙන දෙයක්මයි පේන්නේ. ඒවයි නිරෝධව දෙයක් දිහා බලන්න පුළුවන් කම නැහැ. දැන් ඔබට මේ මේ පොත පෙන්නවා. ඔබට මොකද පේන්නේ? නිල් පාට පේනවා. ඒ කියන්නේ ඔබේ ඇසේ නිල් පාට පටලයක් තියෙනවා. මේ ඇස විවර කරගත්ත මිනිස්සෙකුට මේ පොත දිහා බලන. ඔහුට මොනවද පේන්නේ? ඈ? එයාට මොනවද පේන්නේ? අන්න ඒක තමයි වැදගත්කම තියෙන්නේ. අපි මුහුත් පේන්නේ නැහැ කියලා කියන්නේ පේන තැන ඉඳන්නේ. නේ? මුහුත් පේන්නේ නැතුව ඇති කියලා හිතනවා පේන තැන ඉඳන් මොකද්ද පේනවා කියලා කියන්නේ හදවතට යම්කිසි දෘෂ්ටිගත වීමක් වීම. හොඳයි. එයාටත් මේක නිල් පාටට පේනවා. මොකද්ද වෙනස? මම ඔබට කියනවා මේක නිල් පාට නෙමෙයි මේ කහ පාට කියලා. මේක කහ පාටයි. මේක කහ පාටද? හා මේක කහ පාටද? මේ පොත කහ පාටද? දැන් හරි ප්‍රශ්නයකට වාදනය වුණා. ඔය ප්‍රශ්නෙට වාදනය වෙන්නේ නැහැ. අර දර්ශන ශක්තිය තියෙන කෙනා. ඒ දර්ශන ශක්තිය තියෙන කෙනාට කිව්වොත් එහෙම දැන් මේවා අල්ලගෙන පාඩම් කරගෙන කියවන්නේ එහෙම යන්න එපා. අත්‍යවශ්‍ය. හරිද? ඒ දර්ශන ශක්තියට තියෙන කෙනාට කිව්වොත් එයා මෙන්න මෙහෙම උත්තරයක් දෙනවා. මොකද්ද? මේ වර්ණයට සියල්ලෝම කියන්නේ කහ පාටයි කියානම් ආකාශ පාටක් ඇති ඒ වර්ණයට යමෙකු කියන්නේ කහ පාටයි කියානම් එය කහ පාටම තමයි. හරිද? ඒ කහ පාටම තමයි. ලෞතර බුදුරජාණන් වහන්සේ කිව්වෙත් ඒක තමයි. බුදුරජාණන් වහන්සේට මේ වසලය කියලා බැන්නහම බුදුරජාණන් වහන්සේ කිව්වා ප්‍රාණඝාතය කරන්නේ නැති, සොරකම් කරන්නේ නැති, කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැති, බොරු කියන්නේ නැති, සුරාපානය කරන්නේ නැති, මේ කාටවත් හිරිහැරයක් හිංසාවක් නැති යම් මිනිස්සෙකුට වසලයායයි කියා කියනවනම් වසලයා කියන්නේ ඊටාම හොඳ කෙනෙක් කිව්වා. ඒ <laughs> හරි ලස්සන උත්තරයක්. එහෙනම් වසලයා කියලා කියන්නේ ඉතාම හොඳ මිනිස්සෙක් කියලා කිව්වා. ඉතින් හරි. එයායි වචනේ පෙරලන්න ගියේ බුදුරජාණන්සේ වචනේ පෙරලන්න ගියේ නේ. ඒ වචනේ යොහුම ඇදලා අරගෙන ඒක විසඳලා දුන්නා. ආයි කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ අර මිනිස්සයට. වසල ගුණාංගාදී විමසුවා. ඒ නිසා මේක ඔබට කහපාඩයි කිව්වොත් ඔබට තර්කයක් තියෙනවා. ඔබ තර්ක කරනවා ඔබ වාද කරනවා මේක කහ පාට නෙමෙයි මේක නිල් පාටයි කියලා. නමුත් සත්‍ය අවබෝධ වෙච්ච කෙනාට මේකේ තර්කයක් නැහැ. එයාට මේක කහ පාට හෝ නිල් පාට වන්නේ නැහැ. නමුත් මේක වර්ණයක් වෙනවා. නමුත් ඒ වර්ණයේ ප්‍රභේදයක් නැත. ඔබට මෙහි ප්‍රභේදයක් ඇත. ඒ නිසා ප්‍රශ්න ගොඩක් ඇත. නිල් පාටයත් එක්ක කොළ පාටය ප්‍රශ්නයි. <laughs> කොළ පාටය නිල් පාටත් එක්ක ප්‍රශ්නයි. ඉතින් ඒ නිසා ප්‍රශ්න ගොඩක් නැත සත්‍ය අවබෝධ වුණාට පස්සේ. තාම පැහැදිලි. ඉතින් ඔන්න ඔය දේවල් ඔස්සේ ධර්මය අහන්න මේවයි තියෙන අතිශය ගම්මීර කරුණු. මේවයි තියෙන ඒ කරුණවල කෙලවරටම යන්න. ඒ අඟුලිමාල පින්නතුන්ට කියන්න ඔබ නතර වෙලා ඉන්නේ මම නතර වෙලා ඉන්නේ ඔබ නතර වෙන්න කියන වචනෙන් මොන තරම් ගම්බීර ලෙස බැලුවද ඒ බලපු නිසා කඩු පැත්තකට ගියා ඇඟිලි මාල පැත්තකට විසි කළා දැම්මා ලේ ටික ඇඟේ තිබිච්ච පිහිදා ගත්තා බුදුරජාණන් වහන්සේ ළඟම වැටුණා ස්වාමීනි මගේ මගේ ඇස් දෙක පෑදුවට මේ ගොඩාක් මේ පිං කියලා නේද ඉතින් ඒ වගේ ඔයත්ොත් කඩු අමෝරාගෙන හිමේ දුවන්නේ නැතුව නතර වෙන්න. නතර වෙන්න බලන්න. අධ්‍යාත්මිකව සම්පූර්ණයෙන් නතර වෙන්න. නතර වෙනවා කියන්නේ ඔබේ සිතුවිලි ටික නතර කරගෙන බලාගෙන ඉන්න එක හැම නෙමෙයි හොඳට වැඩ කරන්න හොඳට හිතන්න. ඔබේ දර්ශනය තුලින් නතර වෙන්න. ඒ කියන්නේ දැක්ම පිරිසුදු කරගන්න. දැක්ම පිරිසුදු කරගන්න නැතුව වැඩ නතර කරගෙන ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. දැක්ම පිරිසුදු කරගන්න ඕන. එතකොට අනිත් දේවල් මේව කරන් නැති කරන්න උවමනා කරන්නේ නැහැ. දැක්ම පිරිසුදු වුණොත් ඇති. ඒ නිසා ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා කියනවා. මේ සම්මා දිට්ඨියේ විමර්ශනය කරන්න කරන්න ඔබ සිතට වහල් වෙන ගුණය පුළුවන් තරම් අඩු වෙන තරමට නොයෙකුත් දේවල් ඔබේ හිතට ගෙනල්ලා දෙයි. මාරය ඇවිල්ලා ගෙවුවනේ සක්විති රජකම දෙන්නම්. ගිහිල්ලා මාලිගාවට ගිහිල්ලා මේ මිනිස්සු දැහැමින් පාලනය කරගෙන ඉන්න බුදුහාමුදුරුවෝ කිව්වා එපා. ඔබ භාවනා මධ්‍යස්ථානට එනකොට ටීවී එකේ දැන්වීමක් ඇයි ඊටාම හොඳට එල්නාට්‍යයක් ආ විනාඩි 30කින් තියෙනවා කියලා. ඒකත් ඔබට පාලනය කරගෙන එන්න පුළුවන් නම් ඔබ මාන පරාජයක් කළා වෙනවා. ඔබේ සිතත් කියයි ඔය පොඩ්ඩක් අකුලක කියනවා නේද? පොඩ්ඩක් නිදිමතයි නේද? අද රෙදි ටික සෝදන්න තියනවා නේද කියලා කියයි. එතකොට මාරයට කියන්නේ රෙදි නම් හැමදාම හේදුවනේ. ඕක කවද හොද ගන්න බැරිය. ඈ ඈ කකුල කකිනවනේ කොහොමත් ඉතින් ඕව කකිනවනේ. ඔය ඉතින් මගේ අන්න එවැනි උත්තර මාරයට දෙන්න. මාරයත් එක්ක සමගාමී වෙන්න යන්න එපා. එහෙම යන්න එපා. වයසට යනකොට කොන්දේ ගැක්කුම් බෙල්ල ගැක්කුම් එහෙම එනවා. ඔය දොස්තර මාතුරු ළඟට ගිහිල්ලා කොන්දව හේරේ මෙහා අද්දෝ ගන්න යන්න එපා. ඒ වයසට යනකොට හැටි. තියෙන කොන්දක් නැති කරගත්තා ඉන්න ගොඩක් අය. බෙල්ලේ අමාරු එහෙම ස්පිරිතාල වල ටිකක් බෙල්ලේ ලණුවකට ගහලා කකුල් දෙකේ ලණුවකට ගහලා අදිනවා. ඇද්ද ගමන් ඉතින් ඉවරයි. ඒ ලණු කියලා නෙමෙයි ඒවට කියන්නේ මැෂින් කියලා. ඉතින් මැෂින් වලින් හරි ලණු දාන්නේ ලණු දාලා දිනවා. ඉතින් ඒ නිසා ඒ ඒ ඒවත් එක ඝස්ටනයක් ඇති කරගන්න එපා. කතා කරන්නේ අපිත් මේ නිවන් මාගේ යද්දී නොයේකුත් බාධක නොයේකුත් දේවල් ලැබෙලා පෙන්වුවාම අපි පෙන්වුවා හරි ඉතින් ওই මාර්ගයේ දුවගෙන ගියත් මෙච්චරයින ප්‍රතිඵලේ නේද අපි තරුණ කාලේ ඉතින් ගෑනු ළමයි කී දිනෙක අපිට අතවනක් නැද්ද නේද බෙහෙරිලා මෙහෙම ආවේ ඒකනේ නැත්තම් නේද ඔය කියන්නේ ඔහේ ගිහලා ඔහේ ඔය වගේ සංසාරේ කොච්චර යන්නේ නැද්ද පොඩ්ඩක් මෙන්න මේක හොයාගන්න එපේ ඉස්සෙල්ලා නිවන් දකින්න එපා. වඩා වැදගත් දේ ඔතනින් ලැබෙන සනසිල්ලට වැඩිය සනසිල්ල සාංශාරික ස්ථීර සාර සනසිල්ල ඉන්න ඔය ගෑනු ළමයා නම් ඉඳී ඉතින් හොඳින් කතා කරනකම් සල්ලි භාගෙ තියෙනකම් ඉඳි ඊට පස්සේ නැති වෙලා යයි. ඉතින් ඊට මීට වැඩිය හොඳයි ඔය මහත්ය විශ්වාස කරන්නේ නැතුව නෝන විශ්වාස කරන්නේ නැතුව නිවන් දකින්න. නේ? ඒගොල්ලන්ගේ විශ්වාස කරන්නේ ඒගොල්ලන්ගේ උදව්වක් තියෙනවා. ඒගොල්ලෝ කපටිකමක් කරනවා නෙවෙයි උදව්වක් තියෙනවා. ටික දුරයිනේ කරන්න පුළුවන්. ඥාතින්ට චන්න පුළුවන් වල ළඟට විතරයි. නේ? ඒ නිසා මම ඥාති වැඩන්නේ නැහැ කියන්නේ ඒකයි. ඒ කියන්නේ ඒගොල්ලන්ට කරන්න හැකිදී සීමාව. අපිටත් ඒගොල්ලෝ වෙනුවෙන් කරන්න හැකිදී සීමා සහිතයි. ඒ නිසා මේ උපදේශයත් එක්ක ඒ ලෝකෝත්තර විමර්ශනය කරගන්න මුලින්ම තමාගේ පැත්තේ තියෙන බාධක ටික ලියා ගන්න දුරු කරගන්න ඊට පස්සේ ඔබ ඒ ලෝකෝත්තර વિશે සොයාගෙන යාත්‍රා කරන්න එහෙම නැත්නම් පරීක්ෂා කරන්න ඔබට එකවරක් දෙවරක් තුන්වරක් උත්සාහ කරා කියලා ඕක gediyak කඩා ගන්නවා වගේ ලෙහෙසින් කඩා ගන්න බැරි වෙයි. ඔබ දහස් වරද්ද ලක්ෂ වරද්ද කෝටි වාරයක්ද මට එය පසක් වන තුරුම මම මේ සමග සටන් වදිනවා එහෙම නැත්නම් යුද්ධ කරනවා එහෙම නැත්නම් මම මේක කැපවීමක් කරනවා ගොඩාක් අය ධර්මයේ පටලවා ගන්න මේ කියන කරුණු ගන්නව ප්‍රතිපදාවක් හැටියට අරගෙන ඊළඟට පුතඥන භාවයේ ඉඳගෙන රහතුන්සේ මාර්ගඵල ලාභීන්සේ හැසිරෙන්න පටන් ගන්නවා දැන් අපි කිව්වොත් මමත්වයක් නැති කෙනෙක්ගේ ලක්ෂණ මේවයි කියලා එයා ඒ ලක්ෂණට අනුව ජීවත් වෙන්න හදනවා එතකොට ඒක විජේ කුමාරතුංග නොවි විජේ කුමාරතුංග වගේ රඟපාන්න හදනවා වගේ වැඩක්. එහෙම වෙන්න බෑ. රහතුන් වහන්සේලා වගේ ඉඳලා හරියන්නේ නෑ. වාර්ගඵලලාභී වගේ ඉන්න හදලා නෑ. අද අපේ ආරණ්‍ය ගතේ මේ ස්වාමීන් වහන්සේලාට ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ අපිට උනත් වෙලා තියෙන්නේ රහතුන්සේ රඟපාන්න. රහතුන් බිම් බලාගෙන ගියා. ඇස් සංවරයි. ඒ නිසා දෙක සංවර කරන් බිම් බලන් යන්න ඕන. ඈ බිම් බලන්නේ. ඒ නිසා තමයි බිම් බලන්නේ. නැත්නම් වටපිට බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ රහතුන් වගේ ඉඳලා වැඩක් වෙන්නේ අභ්‍යන්තරං ගහනම් බාහිරම් පරිපජ්ජසී. අභ්‍යන්තරයේ මේ ප්‍රශ්නේ තියාගෙන බාහිරින් නිකන් ආටෝපයක් හදාගෙන වැඩන්නේ ඔය අම්මලා ඉන්නවා මේ බණ කියන වෙලාවට හරිය මේ පොයවල වලට හරිය සාන්තයි. ඔය සාන්තයි සද්දේ නේද? නැගිට ගමන් සටපටාස් ගාලා චීන පටස් වගේ පුපුරන්නේ. ඒ නිසා ඒ නිසා ඒක ඉච්චර හොඳ ගතියක් නෑ. කියන්නේ මම කන්නේ කතා කරන එක වැරදි කියන එක නෙමෙයි. කතා බහ කරන්න ඕන. මේ මම හිතන්නේ ජීවිතේ ඉස්සරහින්ම යන්න ඕන මොකද්ද? ප්‍රඥාව නුවණ යන්න ඕන. කට නෙමෙයි. කට ඉස්සරහින්ම දාගන්න එපා. ක්‍රියාත් ඉස්සරහින් දාගන්න එපා. ඉස්සරහින්ම මෙහෙවන්න ඕන දැක්ම, දෘෂ්ටිය, ප්‍රඥාව ඒක තමයි වැදගත් තියෙන්නේ. ඊට පස්සෙන් තමයි අපි ඉන්නේ දැන් වාහනේ ගියද්දිත් ඉස්සර රෝද දෙකක් ඉස්සරහා තියෙනවනේ. ඒ දෙකෙන් තමයි හැරෙන්නේ. ඕනම වාහනකින් හැරෙන රෝද තියෙන ඉස්සරහා. ඒ වගේ ජීවිතේ කලමනාකරණය කරන ගුණය කියන එක ප්‍රඥා ගුණය කියන එක නිතරම ඉස්සරහා තියාගන්න වග බලා ගන්න. මෙන්න මේ සංයමයේ ක්‍රමානුකූලව ඔබේ ජීවිතය තුළ වර්ධනය කර ගැනීමෙන් ඔබට පුළුවන්කම තියෙනවා මේ අනන්ත අහස වගේ අනන්ත ධර්මතාවයක් ඔය පර්චස් 10කට 20කට 50කට එහෙමත් නැත්නම් රුපියල් කෝටියකට දෙකකට තුනකට හතරකට 100කට කොටු වෙච්ච මනස ඒ අනන්ත විශ්වයේ අයිතිකාරයෙන් බවට පත් වෙයි එවිට ඔබ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද වෙන අන් කෙනෙක්ද නොව ඔබ ඒකාන්තයෙන් ආර්ය ශ්‍රාවකයෙක්ේ කියන්නේ අත්හල ගුණය තුලින් සියල්ල ළඟා කරගත් කෙනෙක් මම ඒ වචනේ පාවිච්චි කරනවා අත්හල ගුණයෙන් සියල්ල ළඟා කරගත් කෙනෙක් අල්ලගෙන හිටියොත් ඔබට පර්චස් 10යි 20යි 40යි 50යි එහෙම නැත්නම් අක්කර 50යි රටක් එහෙම නැත්නම් ලෝකෙම තියේ ලෝකාධිපති වුණොත් ඒත් ඔබ අතහැරියොත් ඔබට මුළු විශ්වයම අයිති වෙනවා විශ්වයත් අනන්තයි ඔබේ ගුණයත් සීලයත් ඥානයත් අනන්ත බවට පත් වෙනවා. ඒ අනන්ත ගුණය ඔබට මේ ලෝකේ පූර්ණ අයිතිය ලැබුණට වැඩිය සතුටක් සැනසෙල්ලක් ඔබේ හදවතට ගෙනල්ලා දෙයි. ඒ නිසා කෙලෙස් ඇති වෙනකොට කියන්න මේවා මෙච්චර කල්පිනෙව්වා මේවා මෙච්චර කල් ලබා දුන්නා මේවා ඒ තියෙන්නේ මෙච්චරයි සීමාව ආදි වශයෙන් ආදීනවල් පෙන්නලා ඒවයින් ගැලවිලා මනසත් එක්ක කතා කරන්න නිර්වාණ මාර්ගයට මනස බොහොම අකමැති. මොකද එයා මේ ශරීරය ඇවිල්ලා අල්ලගත්තෙත් තව තවත් පෝෂණය කරගන්න මමංකාරය. ඒ සොයන් ශක්තියක් හටගත්තනේ මේ සසරදී යම් දවසක ඒ සොයන් ශක්තිය තමයි මව්කුසට ඇවිල්ලා මේ අල්ලගත්තේ. දැන් අපි ඒ අපිව නිර්මාණය කරපු කෙනාට තමයි මේ අභියෝගයක් කරන්නේ. ඒ කියන්නේ ඒකට හේතුව එයාව අපිව මේ විදියට දවමින් සසර අරගෙන යනවා. දැන් අපිට විශේෂ ආත්ම භාවයක් ලැබිලා තියෙනවා. ඒ සසර තියෙන අවිද්‍යාත්මක බලය විසිරුවා හැරලා මනුෂ්‍යත්ව භාවය කියන එක උපයෝගී කරගෙන ඒ මනුෂ්‍යත්ව භාවයෙන් සත්‍ය අවබෝධ කරගෙන කැමතිනම් මනස පාලනයට අරගෙන යන්න එහෙම නැත්නම් කැමතිනම් මේක පාලනය කරලා සම්පූර්ණයෙන් මෙතනින් අතර වෙන්න දැන් සමහර කැලෑ ඉන්න අසංවර ගවයෝ අරගෙන සංවර කරලා කරත්ත බැඳගෙන තමන්ගේ ඕන ගමන යනවා. බෝසත් කෙනෙක් කියන්නේ ඒ වගේ කෙනෙක්. අර අසංවර හිත පාලනයට අරගෙන කරත්ත බැඳලා බෝසත් චරිතයක් ගෙනියනවා. ලෝකෙට පිහිට වෙන්න, ලෝකෙ මිනිස්සු යහමගට ගන්න, නිවන් මඟ පෙන්වන්න බෝසත් පාරමිතාවක් පුරනවා. ඒක හේතුව. ඉතින් ඒ නිසා ඒ ඕන දෙයක් කරගන්න පුළුවන්. හැබැයි තමන්ගේ හිත තමන් අවබෝධ කරගන්නට ඕන ඉක්මවා ක්‍රියා කරන්න පුළුවන් දර්ශනය කරන්න පුළුවන් හිතන්න පුළුවන් ගුණයක් ඔබ තුළ පහළ වෙන්නට ඕන ඒ නිසා හැමදෙනාටම ඉන්ද්‍රිය দমনය කරගන්න ඉන්ද්‍රිය ශක්තිය ඉක්මවා යන වාසනාව වාග්ය සලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා පුළුවන් සද්ධර්ම පුළුවන් තරම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් තරම් ඒවා ගැඹුරින් සොයා බලන්න එය තමයි ඔබට පිහිටවන්නට කාරණයක් වන්නේ එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි